අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේන්නාන්ත ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශීසු බෝධ භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන අම්බුලාවේ කරගෙන එන මේ කරන මේ භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ අපි යොදාගත්ත කාලසටහන හැටියට ධර්ම දේශනා පැය. ඒ සඳහා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 quannu bimbassa karako quannu bimbang samuppannan quannu bimbang niruccati ti කෞසල් කාර්ණිසියා ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ අනිකුත් සියලුම පැවිදි සහෝදර සහෝදරයන්ගෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ජීවිතයකට හම්බ වෙන වටිනා අවස්ථාවක් වෙන මේ නේවාසික පූර්ණ කාල භාවනාවට ගියාම ඒ වෙන් කරගත්ත කාලය පරිම ප්‍රයෝජන ගන්න එහෙම නැත්නම් ඒ චේතෝ විමුක්ති ඵලය නැත්නම් චේතෝ විමුක්ති ඵල සමාපත්තිය අසම්පූර්ණව තියෙන එක සම්පූර්ණ කරගන්න අපි මේ වෙලාවේ අනිකුත් සියලුම දේවල් වලට වැඩිය ලද ප්‍රමාණය ශක්ති ප්‍රමාණය දන්න ප්‍රමාණයෙන් අනුග්‍රහ කරනවා ඒ අනුග්‍රහ කරනවා නැත්නම් කල යුතු බව සරුවචනාංශිකේ මතයක් සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට ඒ චේතෝපල විමුක්තිය හෝ චේතෝපල විමුක්ති ඵලය සමාපත්තිය සම්පූර්ණ වෙලා නැත්නම් එයා නිතරම ඒ සඳහා සැදී පැහැදී සිටින වේලාවට ප්‍රථමයෙන් සීලානුගහිත කරන්නයි කියන්නේ. ඉතින් සීලානුගහිත කරනවා කියන එක අපි සාමාන්‍ය භාවනා ජීවිතය සඳහන් කරන්නේ හිත අලුත් කරගන්නවා. තමයි ඉන්න මට්ටමට වඩා ඉන්න සීලයට වඩා අධි සීලයකට සමාදන් වෙනවා. ඒකලයකට සැදී පැහැදි ගන්න. ඒකට අපි කියනවා සමාදාය සික්ඛති සික්ඛාපදේශ කියලා. ශික්ෂා පදයක සමාදන් වෙලා ඉන්න බව ප්‍රකාශ කරනවා. සුදු අඳිනවා, බාපණයක් දානවා. ඉතින් මේ වෙලාවට දාන ගන්න මේ වෙලාවට කරන්න කියලා ඔක්කොම වැඩපිළිවෙල අපේ දන් දෙන දායකයන්ගෙන් වැඩිය මේ බණ භාවනා කරන අයගේ ප්‍රතිපත්තියෙම සමාදන් වෙලා ඉන්න බව පේනවා. එතකොට ඒක ලොකු ධෛර්යයක් වෙනවා පොදු මනසකට හිත අලුත් කරගන්න. ඒකටම තමයි මේ අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යකාර ගත වීම කරන්නේ. ඒක තමයි අපි ඉරියව් පැවැත්වීමේදී විවිධ විශේෂිත ඉරියව් පවත්නවා උච්චාසයන මහාසයන මගාරවල නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මගාරවල මදේට පමාදේට හේතු වෙන දේවල් වලින් වැළකීලා විකාල භෝජනෙන් වැරදිලා වැළකීලා ඉතින් নানা විදියට මේ හිතට අලුත් වෙන්න අරිනවා මගේ පරණ කෙනා නෙවෙයි මගේ හිතවන් අලුත් කරගෙන තියෙන්නේ මේ සම්පූර්ණ කරගත්තේ නැති ඒ චේතෝඵල විමුක්තිය හෝ ඒ සමාපත්තිය ලබා ගැනීම සඳහා කියලා. ඉතින් ඒ ටිකට ඒ කියන්නේ සීලානුගහිතදී යම් කිසි කෙනෙක් කොච්චරක් අනුග්‍රහ කරනද සදී පැහැදී කටයුතු කරනවද කියන එකෙම ඒ කෙනාගේ තියෙන ශ්‍රද්ධාව ඕනකම ඒ භාවනා කරන ගෞරවය ධර්ම ගෞරවය පේනවා. ඉතින් හැම කෙනාම උත්සාහ කරනවා සාමූහික වශයෙන් සහ පෞද්ගලිකව මේ සීලය නැත්නම් මේ හිත අලුත් කර ගැනීම පුළුවන් තරම් කරන්න. ඉතින් මේක බොහොම ධාර්මික බොහොම අහිංසක බොහොම චිර රාත්‍රාඥ ක්‍රමයක්. ඊගාවට සුතානුකහිතය. අපි මේ පැය වෙන් කරගෙන තියෙන එකටයි අපි කොච්චර බණ දන්න කට්ටිය වුණත් ධර්ම ශ්‍රවණයේ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ මෙතන වැඩ ඉන්නේ මම ගිහි කාලේ ඉඳලා මම බණ අහලා තියෙන ලොකු ආම්දුර කෙනෙක්. ඒත් ඇවිල්ලා ධර්මයකට අවංකම් දෙන්නේ මට වැඩි බාල කෙනෙක් බණ කියනවා ඕකෙන් මට ඇති වැඩක් නැහැ කියලා මේ මම අදහසකින් නෙමෙයි මේ කොහොමඩක්වත් අපි දන්න ප්‍රමාණයෙන් සාකච්ඡා කරන්නේ සරුවචන් වහන්සේගේ ධර්මයේ ඒකෙදී ලොකු කුංචකමක් නැහැ සරුවචන් වහන්සේ පවා ධර්මයේ තමන් වහන්සේගේ ගුරුන් වහන්සේ වශයෙන් ගුරුතන්ීතා සලකලා තිනවා ඒක විශාල ආදර්ශයක් ඉතින් අපි සුතානුගහිත කියන එක මරණම් තම්ම කරන්න ඕන කිසිම කෙනෙකුට කියන්න බෑ මම දැන් බෞද්ධ සුතයි සුත දරයි ඔක්කොම දාන්නවා කියන. නිසා නිතරම මේ වගේ විශේෂයෙන්ම පූර්ණ කාලීන භාවනාකයේදී ඉන්නකොට නිවාසිකව අපි ශීලයට බහා තබල ධර්ම දේශනාවකට අහුම්කම් දෙනවා. එහෙම නැත්නම් විවිධ ක්‍රමවලින් සූත්‍රමය ඥානෙ පොතේ දැනුම තර්ක ඥානෙ දිනු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම සාකච්ඡානුගහිතය අපි ශීල දිනාම එකම මට්ටමේ ඉන්න අය වශයෙන් සලකලා සබ්‍රක්‍මචාරීන් වහන්සේලා විදිහට සලකලා යෝගාවචරයන් විදිහට සලකලා තපස්සරු විදිහට සලකලා අපි අපේ මත අපි හොමාරු කර ගන්නවා මේ ගහපාදෙන්න නෙවෙයි නැතුව කාට හරි යටපත් කරන අදහසින් නෙවෙයි අපේ සුද්ධ අත්දැකීම් ශක්ති ප්‍රමාණයෙන් අපි එකතු කර ගන්නවා බෙදා හදා ගන්නවා ඒකට අපි සාකච්ඡානුගහිතය කියලා කියනවා. ඉතින් මේ විදිහට මේ සීලානුගහිත, සූතානුගහිත, සාකච්ඡානුගහිත හරහා පෝෂණය වෙච්ච කෙනෙකුට තමයි ඒ සමත අනුගහිත, විපස්සනානුගහිත කියන දෙක සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. අපි මෙතන කරන්න හදන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඉතින් ඒ පහත් කලින් අපි උපයාස අපයා ගන්න දෙකත් සමතනුග්ගයති විපස්සනානුග්ගයති කියන දෙකක් තුන මේ තුනක් දෙකක් එකතු වෙලා පහක් වෙනවා. අනුග්ගහිත පහක් වශයෙන් අපේ සරුවචනාංශයේ අනුග්ගහිත සූත්‍රලා දේශනා කරලා තියෙනවා. ඉතින් මම මේ වචන ටික වාක්‍ය ටික එකතු කළේ අපි කරන්න හදන වැඩේ සාධාරණීකරණය කරන්න නැත්නම් හේතු දැක්වීම සඳහායි. ඒක මේ කවුරක්වත් <clears throat> මේක නොකියුවයි කියලා නොදන්න කතාවක් නෙවෙයි. නමුත් ඒක අපි නිතර මතක් කරගන්නවා අපි මේ හිත යොදන්න යන්නේ කණ යොමන්න යන්නේ ධර්මයකටයි මේකට අපි කියන්නේ බණ අහනවායි කියලායි නැත්නම් ධර්ම ශ්‍රවණය කියලායි ඉතින් ඒ සඳහා අපි තෝරා ගන්නවා සර්වච්ඡ දේශිත ගැළපෙනවායි කියලා හිතන සූත්‍රයක් ඉතින් අපිට අවශ්‍ය වුණේ මේ දවස් තුනක වැඩපිළිවෙලට ප්‍රමාණවත් කරන කෙටි සූත්‍රයක් ඉල්ලීමක් තිබුණා ඒකට පටිච්චසමුපාදයේ පිළිබඳව සාකච්ඡා කරන්න <clears throat> ඉඩ ලැබෙන විජේ සූත්‍රයක් ගනිමු කියලා. ඉතින් අනුව අපි ඇතුළත වෙච්ච අපේ රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට සේලා සූත්‍රය ලියලා තියාගත්තා. ඒ සූත්‍රය ਸਰවචනාංශේ වැඩ ඉන්න කාලේ හිටපු සාර්ථක භික්ෂුණියකගේ චර්චාපදානිය සම්බන්ධයි. නමුත් ඒක තියෙන්නේ තේරි ගාතාවල නෙවෙයි සංයුත නිකායේ පළවෙනිම නිදාන වර්ග සංයුත්තේම තියෙන මාර සංයුත්තේ. ඒ නිසා ඒක හරි විචිත්‍ර ගතියක් වෙනවා. ඒ වගේම අපි වගේ බණ භාවනා කරන අයට කරුණු කාරණා හතර පහක් එලගස්වල පෙන්නනවා. අනිවාර්යයෙන්ම අපි මේ වෙනකොට අත්දැකලා තියෙන ඒ වගේම සමහරලාට වරදොල අල්ලගත්ත නැත්නම් වරදොල පිහිටලා තියෙන දේවල් ඍජු කරන්න පුළුවන්. එකක් වික්ෂණයක් වීම හරි වැදගත් වෙනවා. ඒ මොකද සරුවචනාචි ඇති කරපු මේ විවෘත වීම හරහා එවකට කොච්චරක් මේ වගේ තරුණ භික්ෂුණීන් තරුණ කාන්තාවන් තම තමන්ගේ පූර්ණ විවේක නිදහස නැත්නම් මේ ප්‍රෝජා සම්පවිද්ද කත කළා තියනවාද කියන එක ඉතින් පේනවා. ඒකදී පේනවා මේ ශේලා භික්ෂුණිය ਸਰවඥන්සේ පරිශ්‍රයේ ප්‍රත්‍යව ජේතවනාරාමේ අවස අවට පින්න පාති කරගෙන ඇවිල්ලා පින්න පාති වළඳලා දිවා විහරණය සඳහා අන්දවණයට පිවිසෙනවා තනියම. එතකොට කතාවේ එන විදිහට සුරූපී අරුණ භික්ෂුණියක් ඉතින් ඒ ගිහිල්ලා බණ භාවනා කරනකොට ඒක සද්ධාවන්ත අත්තන්ගේ හිත දහිරිවත් කරනවා කාන්තාවකට මේ වගේ ගහක් වලට වාඩි වෙලා කාගත් ආරචාවකින් තොරව ඉන්න පුළුවන් මානසිකත්වයක් පරිසරයක් ਸਰවඥාන්සේ ඇති කළා කියලා. ඒ වුණාට අනතුර 100%ක්ම දුරවන් වෙලා නැහැ. මේ භික්ෂුණිය ගිහිල්ලා හොඳට භාවනා කරනකොට මේ කාන්තාවගේ තියෙන ඒ සුකුමාර ගතියට මායයට හිතලා තියෙනවා කොළොප්පමක් කරන්න ඕනේ. ඒ නිසා මායය ඇතින් දැවිලා භයං සම්බිදත්තං ලෝමහංසං උප්පාදේතු කාම. එයාට බයක් ලුමු දහ ගැනීමක් තැති ගැනීමක් ඇති කරන අදහසක් මාරට ඇතිලා තිනවා. ඒක සාමාන්‍යයෙන් කොළොප්පම් කරන උපණ්ඩණය කරන ගතිය පිරිමිකට වැඩිය කාන්තාවන්ට අනි වෙලා ඉන්නකොට ඇති වෙන දෙයක්. ඒක නිසාම සාමාන්‍ය කියන්නේ කාන්තාවක් විතරම අරසාවක් හරි තින්න ඕනේ. එහෙම නොවුනොත් මේ වගේ උසුළු ඉසුරුකම් වලට උප්පන්නණයට වීලුවට ලක් වෙන්න ඉඩ තියෙනවා. මේ පොඩි කෙනෙක් නේ මායයමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මායයට මේ බයං සම්පිතත්තන් ලෝමහං සංකීන විදියට තිකැස්මක් ඇති කරන අදහස වගේම සමාධිම්මා ඡාම ඡාවේතු කාම. ඉන්නාති එකලසෙන් කඩන්න ඕන වෙලා තියෙනවා. ඇති වෙලා තිබිච්ච ඒ දවල් දාණයෙන් පස්සේ ඇවිල්ලා දිවා වීරණයෙන් පස්සේ භාවනා කරනකොට ඇති වෙච්ච එකලසක් තිබිලා තියෙනවා. ඒක දැකපු මායයට මේ භික්ෂුණියක් කාන්තාවක් වීම නිසා එතන බය චම්බිතත්තං ලෝමා සංකුදාන තියෙන හැකියාව වැඩි ගතියක් තියෙනවා වැලු බැල්මට. ඒ වගේම මේ ඉන්නේ එකලස කඩන්නත් ඕනේ නිසා මාර්යා මේ භික්ෂුණයට පෙනී හිටියේ ගාතාවක් කියන ස්වරූපේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් අනබෝම වැදගත්. බොහොම හරියටම ප්‍රාසේ පිහිටවපු හරියටම අර්ථ දනවන පද බන්ධනයකින් ගාතාවක් ඉදිරිපත් කරනවා. ඉතින් උඩ ගාතාවක් ඉදිරිපත් කරපු වෙලාවේදී ඒ ශේලා භික්ෂුණිය ඒක පිළිගත් ස්වරූපේ නැත්නම් ඒකට පිළිහිටපු ස්වරූපේ තමයි මේ කතාවේ තියෙන සුන්දරම කෑල්ල. ඒක නැත්නම් දක්ෂකම එහෙම නැත්නම් යෝර්සුමන්ස් කාර්යයක තමයි නුවණ තිවිච්ච වාට තියෙන ලකුණ මුක දෙනෙක් මෙතන හිටව කෙනෙකුට ආවනම් ඕක කල්ලාගෙන හරියට අවුල් කරගන්න. අර කොහමනේ මායයට කොහොනේ ඒක සමාධිය කඩනවා කඩනවා. නමුත් මේ භික්ෂුණිය කඩා ගන්නෑ. මේ භික්ෂුණියගේ තියෙන ඒ දක්ෂකම නිසා තමයි ඒ අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ මේක සංගායනාවේ සූත්‍රයක් වශයෙන් අරගෙන තියෙන්නේ. මේක කාටත් අන්දවණයටම ගියේ නැති වුණත් භික්ෂුණියක් නොවුණත් භාවනා කරන ඕනම කෙනෙකුට අනිවාර්යම මතුවේ. ශ්‍රී පුරුෂ දෙපාර්ශ්වයට. නමුත් මගේ පුංචි අත්දැකීම ඇටියට මෙව අල්ලගෙන කාන්තාව භික්ෂුණී කතා ගොතන ගතිය, වචනෙත් නංවන ගතිය, මේවට රිංග ගන්න ගතිය මෙවුවා අභිරමණය කරන ගතිය වැඩි නිසා මායයට ලොකු ශේෂ්ඨයක් ලැබෙනවා, සරුබිමක් ලැබෙනවා, සමාධියත් කඩලා දාලා බයත් ඇති කරලා, ඡම්බි තත්තන් ඇති කරලා දොඩමලු කරනවා. දොඩමලු කරාට පස්සේ මායාවේ සම්පූර්ණ ප්‍රයත්නය සාර්ථක වෙනවා. මේකේනා මේක සමහර වෙලාවට හිතා ගන්නවා මට ඥානයක් පහළ වුණා. එහෙනම් මම මේ සුවිශේෂී විමර්ශන නුවණක් මට පහළ වුණා. ඒව නැත්තම් විචාර බුද්ධියක් මම ඇති කරගත්තයි කියලා මේකට ආඩම්බරයක් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒකට මාර්ගපාක්ෂිකයි. මාර්ගයේ පැත්තට අවශ්‍ය පොහොර ටිකක් දාලා මාර්ගය දිනවල ඒ මැදිවට ඒක පදක්කමක් කරන පැලඳ ගන්න හදනවා. මට භාවනා කරනකොට මෙන්න මෙහෙම විශේෂ ඥානයක් පහළ වුණායි කියලා. මේක තන්නේ කරගෙන යන්නේ ප්‍රත්‍යක්ෂය හරහා නෙවෙයි මේක කියන්නේ චින්තාමය ඥාන හරහා. ඉතින් අන්නෙවැනි අනතුරක් එක්කෙනෙකුට විතරක් වෙන එකක් නෙවෙයි ඒක කාටත් අනිවාර්යම වෙනවා. ඒක පිටවඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යම සිද්ධ වෙන අන්නේ අනිවාර්යම මතුවෙන මේ දේ බයං චම්බිදත්තං ලෝමාංසං බාටපත් කරගන්නෙත් නැතුව එහෙම නැත්නම් බයක් ලොමුදාය ගැනීමක් චකිතයක් බාටපත් කරගන්නෙත් නැතුව විශේෂයෙන්ම ඒ වෙනකොට උපයා ගන්න ලද සති සමාධිය කඩා ගන්නෙත් නැතුව මේ මායя කකුල් දෙකෙන් අසල අස්සේ රිංගල යන එක තමයි මෙතන අපිට සේලා භික්ෂුණිය පෙන්නලා තියෙන ඒ කුරුබෝතික දක්ෂකම ඒ කරලා තියෙන නිකන් මේ දෘශ්‍ය කරිංගල කියා වගේ ඇඟට ගෑවෙන්නේ රිංගල කියලා නෙවෙයි අර්ථයක් ධර්මෙන් උත්තරයකොත් දීලා හරියටම යාන ප්‍රශ්න නැත්නම් ඒ දෙයට උත්තරයක් දීලා කියන්නේ මායාවේ පැත්තෙන් පැනලා ගිහිලා නෙවෙයි එයාට උත්තරයකුත් දෙන්න ඥාණයක් සඳහන් වෙනවා ප්‍රයෝගයක් සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි ශාසනයට අපිට ඉගෙන ගන්න කාරණකුත් සඳහන් වෙනවා. ඉගෙන ගන්න හේතුඵල ධර්මයේ පිළිබඳව ලොකු දොරට විවෘත කිරීමකුත් කරනවා. ඉතින් ඒ නිසා මේ මේ වෙනකොට අපි මේ ඉදිරිපත් කරගත්ත කරුණු ටික ගලපලා ගත්තොත් භික්ෂුණියක් වේවා භික්ෂුවක් වේවා උපාසක වේවා උපාසිකා වේවා මේ භාවනාවට යනකොට මේ වෙන්න පුළුවන් ජීවිතයක් සම්බන්ධව ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි බහින්ද ඉස්සලා පිළිත් දූල් ගැට ගන්නවා, සාන්ති කර්ම කරනවා, සෙත් කවි කියවනවා, নানা ප්‍රදේවල ඔය මොන බයිලා කරුවත් ඔය එකකවත් සත්ත පහක අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක සූදානම් මනසෙන් යන්න. එහෙම නැත්නම් සෙල්ලක්කාර මනසකින් යන්න ආධුනිකයට කොහොමඩක්වත් බෑ. මොකද ඒ තරම මේක අනිත්‍යතාවයක පිටකෝ ගමනක් මෙතන තියෙන්නේ ඉතින් ඒ නිසා ඒක අඩු කරලා පුංචි කරලා පෙන්නනවා නම් කය සහ ජීවිතය පිළිබඳ දැඩි ආශාව තියෙන කෙනාට මොන සාන්ති කර්ම කරත් මොන පිළිත් නූලකට ඇව්වත් මොන ආරක්ෂක මේ සෙත් කවි කිව්වත් හරියන්නේ නැහැ. කය ජීවිත අපේක්ෂාව වැඩි කෙනා මායයට නෙමෙයි මායයාගේ හමුදාවට නෙමෙයි මායයාගේ ස්විච්ච හමුදාවේ මේ ඊයේ වෙදිච්ච සැබලකටවත් කඩලා දානවා. මොකද එයාගේ තරම බයයි. ජීවිතයට බයයි, කායට බයයි. ඒක අපි කාටත් තියෙන දෙයක් නේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් තපසහරා භාවනවහරා නැත්නම් මේ අවබෝධ ඥානහරා මේ කොයි එකත් වගේ ඉදිරිපත් වෙනවා. ඒක මේ කායිමත් ඒකට අරසවල් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කියලා මේ අනතුරකට යන්න කියනෝ නෙවෙයි. නමුත් මේ අනිත්‍ය ලෝක තේරුම් ගන්න ලෝකේ ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක අපේක්ෂා කරන්නේ නැති යත්තන තමයි මේ භාවනා කරන්න ඉස්සෙල්ලා ඒ ප්‍රමාණ. අර පහසුකම් තියනද මේ පහසුකම් තියනද අරක කොහොමද මේක කොහොමද කියලා ඒකේ හොඳට පේන තියෙන සත්‍තාවේ අඩුකම පේන්න තියෙනවා. ඒ වගේම තමන්ගේ කය මැස්සෙක් වහනවට හුලඟක් වදිනවට කැස්සක් වෙනවට කිඹිස්සක් වෙනවට කැමති නැහැ. ඒකෙන් ලියවල බලාපොරොත්තු වෙනවා මේ සාමාන්‍ය ලෝකයේ හම්බ නැති ලෝකෝත්තර ඵලයකට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා භාවනා කරනකොට මේක පිළිබඳව ආකල්පම වෙනසක් ඇති වෙනවා. පටන් ගන්නකොට අපිට ඉරිමල් ගතියක්, කෝල ගතියක්, පොඩ ගතියක්, කොඩු ගතියක් තියෙනවා. ඒත් භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මූල කර්මස්ථානයේ සම්බන්ධ අත්දැකීම් වැඩෙනකොට මූල කර්මස්ථානට සමීපස්ත වෙන්න වෙන්න තමන්ට ලොකු ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. ධම්මෝ අවේ රක්ඛති ධම්මචාරී කියලා කියන විදිහට ඒ හිතාලුත් කරගන්න තරම් සීලයක නැති කෙනා හිතාලුත් කරගන්න පුළුවන් තරම් සීලයකට ගිය ගමන් ඒකේනා සීල ධර්ම යන්තාක ආරක්ෂා කරනවාද ඒ කෙනාව සීලෙන් අරසාවක් කරනවා. තමන් කොච්චරක් සීල ආරක්ෂාව කරනවද ඒ තරමට තමන්ට සීල ආරක්ෂාව ලැබෙනවා. සිල් පද ගොඩක් කරේ දාගත්තට තමන් රකින්න හරක් ගාලේ ඉන හරක් පට්ටි ඉන හරක් ගන්න දන්නේ නැතුව වගේ. ඒ සිල්පද වල අර්ථ තේරුම නැතුව ඒවා ආවට ගියාට කිරිබිම්මල් නැති කැඩෙනවා වගේ කැඩෙන්න පටන් අරගත්තොත් ඒ හැම තැනකදීම අර හිතියට වැඩි කුකුස් ඇති කරගෙන හිතියට වැඩි තමන් තමන් ආත්ම චෝදනාවල් ඇති කරගෙන අලි අවුලකටපත් වෙනවා. ඒ නිසා ඒ සීලය යම් ප්‍රමාණයකට අපි ළඟා කර ගන්නවද ගන්නවද ඒක රකින්න බැරි නම් ඒක අනිවාර්යයෙන්ම වික්ෂිප්ත භාවයකට අන්‍ය විහිිත භාවයකට හේතු වෙනවා. ඒ නිසා අරියතම සීලය කියලා කියන්නේ. එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ප්‍රායෝගික පසුවිවට ගැලපෙන සීලය කියලා කියන්නේ අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. යම් වෙලාවක Taman හරියට ගැලපෙන කුසල සීලයට ගියා නම් හිත විපිලිසර වෙන්නේ නැහැ. අපි අද ධර්ම සාකච්ඡාවලදී මත කරගත්තා. අපි භාවනා කරන කෙනාගේ සීලයයි දන් දෙන්නේ නැති සිල් ලකින් නැති කෙනා හිතාගෙන ඉන්න සීලයයි එහෙම නැත්නම් සීලයේ පමනක් කරලා භාවනා නොකරන එක්කනාගේ සීලයයි ලොකු පරාසයක් තියෙනවා. වෙලාවට ඒ භාවනාවකින් තොරව සීලය පිළිබඳව කටයුතු කරන්නේ නැත්නම් හැසිරෙන අය බොහෝ විට සීල වෘත්‍යයක් කරගෙන සීලබ්බත පරාමාසයක් කරගෙන ඒ සීලේ මාර්ගයෙන් අරගොල්ලන්ට සිල් නැහැ මට සිල් තියෙනවා මම මේ නිසා උසස් එයා පහත් කියලා මේ අත්ුක්කන්තන පරමම්බණේට සීල ගත්තොත් ඉතින් බුදුරජාණන්සේ කට ඕදලා කියනවා සීලවන්ත අසත්පුරුෂයයි. මේ සීලවන්ත අසත්පුරුෂයා. ඒක ගැළපෙන්නේ අහන සීලවන්ත අසත්පුරුෂය කියන්නේ එපායි. මේ සීලවන්ත අසත්පුරුෂය කියලා කියනවා ඒ සීලයෙන් එතන තමන් සමාදන්ව රකින්න සීලය නිසා අත්ුක්කන්දන පරවම්බන කරනවා. එහෙම නැත්නම් සීලය ගන්නේ එවැනි ලාමක ආශාවකට මේ කෙලෙස් කපන ආශාවකට නෙවෙයි ආර්ථික දේශපාලන සමාජික කාරණාවල් ඉස්මතු කරගන්න. ඉතින් එහෙම වෙනවනම් ඒකට කියන්නේ කුසල සීලයක් කියලා. එතකොට ඒකෙන් අරසාවක් නෙවෙයි එන්නේ. තමන් හිතියටත් වැඩිය ඒ හැම ගහපු එළ දෙනක් වගේ විජයගණ්ඩි ගියා සත්තු කනවා, ගහකට හේතුන සත්තු කනවා, වතුර වැස්සත් මාළු කනවා, එළිය හිටිය කවුට කොටනවා. ආන්නේ වගේ හැම ගහපු දෙනක් වඩපත් වෙනවා. යම් යම් ප්‍රමාණයට හරියට සීලය දැනගෙන රකින්න පුළුවන් ප්‍රමාණයක සීලයක ගියා නම් මම වෙනද සීලයක් නැතුව හිටපු කෙනා මම අද සීලක ඉන්නවා. මම අදි සීලක ඉන්නවා. සස් සීලක ඉන්නවා. තිබුණාට වඩා හොඳ සීලක ඉන්නවා කියනකොට ආ පුදුම තෙතක් කියලා. ඒකට කියනවා ආරස්සාව කියලා. ආන්නේ ධර්ම ආරක්ෂා ලැබෙන්නේ රකින්න ප්‍රමාණයට සීල ධර්ම ආරක්ෂා කරොත් තමයි සීලයට ගැලපෙන ආරක්ෂාව කරනව සමාධියෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ සීල් දැක්ක පමණයි. එයා සීලය රැකලා සීලේ මත ඉඳගෙන සමාධි ධර්ම ආරක්ෂා කරන්න ගියොත් සීල ආරක්ෂා සමාධි ආරක්ෂා දෙකම ලැබෙනවා විපස්සනා ආරක්ෂා ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක දැනගෙන අනුපූර්ව පිළිවෙලට දැන් මම සීලයක් රකින්න යම් ප්‍රමාණයකට මට සමාධියක් තියෙනවා මේක විපස්සනා වශයෙන් ප්‍රඥා වශයෙන් අනු ශික්ෂාපද හික්මීමක් කරන්න ඕන වෙනවනේ අර සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් අපිට අරසාව ලැබෙනවා. ඉතින් එහෙම නැති වුණොත් ආර්සව නැත්තම් කුකුස තමයි වැඩේ. සැකයේ තමයි වැඩේ. අ නිකන් දුර්වල වෙච්ච ගතියක් විවෘත වෙච්ච ගතියක් අනාරක්ෂිත බවක් වැඩෙනවා. ඒක නිසා මේ සීලා භික්ෂුණියගේ තිබුණ ගතිය ඒ භික්ෂුණියට සීලේ පිළිබඳ හොඳ විශ්වාසයක් තිබිලා තියෙනවා. ඒකෙම මායයක් දැකලා තියෙනවා දැන් ඉන්නේ සමාධිය කියලා. හැබැයි මෙතන පේන්න තියෙන්නේ මේ දෙකම එක්කලගේ ප්‍රඥාවක් එහෙම නැත්නම් තීක්ෂණ ප්‍රඥාවක් ස්ථානෝචිත ප්‍රඥාවක් තිබිලා තියෙනවා ඒක නිසා තමන්ගේ අරසාව තමන් සපයා ගන්නවා සීල සමාධි ප්‍රඥා හරහා නමුත් එවැනි වෙලාවට සරුවච්චන් වහන්සේ සාදු කියන පැත්තකට අමයා හරියටම ඒ දේ අනුමත කිරීම කරලා තිනවා සරුවචනන්සේ සාදු කියන එක විතරයි කරන්නේ ඉතින් ඒක නිසා මේ කතාවේ සඳහන් වෙන විදිහට ඒ ශීලා භික්ෂුණී අන්දවණයට ගියාට පස්සේ මායя ඇවිල්ලා බය චකිතය දුමුදහ ගැනීමක් හෝ සමාධිය කැඩීමේ අදහසින් තමයි අහන්නේ කේනිදම් පකටම් බිම්බක් මේ උඹේ මේ ලස්සන රූපය කවුරුන් විසින් සකස් කරන ලද්දක්ද කියලා නැත්නම් උඹ මේ මේකප් එකක් දාලා ලස්සන කරගත්තද තමා විසින් තමාගේ මේ ප්‍රතිබිම්බය මේ ඕලාරික අත්භාවය Taman සකස් කරගන්න ලද්දක්ද කියලා. ඒ කියන්නේ මාරය ඇවිල්ලා කියන ඔබ අර කීජු කැල්ල කන්න වෙච්චාම ඊවලා කපුටට කියන වගේ එයා ලස්සන කරලා කතා කරනවා. ඔබ පියාට හරිම ලස්සනයි. බොහොම හොඳයි. උඹට කටහරලා සින්දුවක් කිව්වොත් කොහොම හිටියද කියලයි දැන් මේ හිවලක් කියන කතාව. ඒකම තමයි මාරය ඇවිල්ලා කියන්නේ. බහරිම දිගට උසට පළල තියෙන මහත තියෙනවා මහතට උස තියෙනවා හොඳ චවි වර්ණයක් තියෙනවා හරි ලස්සනයි මේ ප්‍රකපේ ප්‍රකෘති බිම්බය නැත්නම් ප්‍රතිබිම්බය ඔබ විශ්ින් සකස් කරලා ලද්දාන්ත කියලා අහනවා එහෙම නැත්නම් ඔබ මේ මේ බියුටි පාර්ලර් එකට ගිහිල්ලා වෙන කෙනෙක් උඹට හදලා දුන්නද කියලා අහන්න නැත්නම් කවුරු හරි උඹට හදලා දුන්නද කියලා අහනවා ඒ වගේම මාරේ අහනවා මේ මොන වගේන්ද මේ ටික හදාගත්තේ උඹ මේ උදේට කන්නේ කැරට්ට ලක්ෂබන්ද දාන්නේ කියලා අහන වගේ අහන මේ ලස්සන රූපය ඔබ හදාගන්න මොන මොන දේවල් එකතු කෙරුවේ දැන් ඔය උඹට ඕන විදිහට මේක හදාගන්න බැරුව මේ රූපය වියල් වෙලා විජාබහුව වෙලා යන්නේ මොන වගේ දෙයකින්ද කියලා ඉතින් මේ පණිවිඩ එනකොටම ඕනෙම චර්ණකාන්තාවකට නම් එයාට පේන්නේ මේ හිවලා කේජු කැල්ල කන්න කතාවක් නෙවෙයි පේන්නේ අඩේ මේ මිනිස්යාට විතරක් යන්තම් මගේ හැඩේ පෙන්නලා තියෙන අපේ ගෙදර මිනිහටවත් මේක තේරෙන්නේ නැහැ යන්තම් ඇති කියලා නේ හිතෙන්නේ. ඉතින් මාරයටත් ඒකම තමයි පෙන්වන්න ඕනේ. ඉතින් හොඳ වෙලාවට මේ අර රූපයේ දිගේ මේ කාගේ හරි තියෙන ඒකනි ස්තෝත්‍ර ගායනාව තියේදී මේ ශේලා භික්ෂුවට ඇහෙනවා මේ මිනිස්සෙද්ද කතා කරන්නේ අමනුස්සෙද්ද කතා කරන්නේ කියලා. මම දැන් අන්දවන්නේ විවේකව ඉන්නවා. හිත සමාධිගත වෙලා තියෙන්නේ මේ මනුස්සකට අහනද්ද මට ඇරෙන්නේ අමනුස්සකට අහනද්ද කියලා. ඒ මොකද භාවනාදී එතෙන්ද යන ගියාට පස්සේ මේක හීනයක්ද ප්‍රകൃතියක්ද කියන දෙක මැද ඉන්නේ භාවනාව. ඒක විශේෂයෙන්ම වෙන්නේ තමන්ගේ අරමුණේ හිත පිහිටලා තියෙනවා. අරමුණ සියුම් වෙලා තියෙනවා. එතකොට රූපය නෙවෙයි බලපාන්නේ රූප සංඥාව රූපේ ගෙවෙනකොට රූප සංඥාව එන වෙලාවට ඒක නිකන් හැඳි බත්තික හැඳි ගෑවුනා වගේ ඇටත් නෑ නැත්තේත් නෑ. භාගෙට බත්තට තැම්බීගෙන යන වෙලාව. ඉතින් ඒකට එක ගියරයක් කියනවද ඝණයක් කියනවද කියලා කියන්න බෑ. ඒ වගේ හිත ඒ වෙලාවට තේරෙන්නේ මට මේ ඇත්තටම ආනපාන තේරෙනවද? නැත්නම් ආනපානේ ආයාස කරනවද? නැත්නම් ආනපානේ නැතුව තියේදි තියනවයි කියලා හිතනවද? ඇතුව තියේදි නැයි කියලා හිතනවද කියන මෙන්න මේ දෙකට දෙතාවර තත්වේදී තමයි මේ හොල්මන් එන්න පටන් මේ කියන සද්ද ඇහෙන්න පටන් ගන්නවා ඥාන පහළ වෙන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා එලි පේන්න පටන් අර ගන්නවා එන්න පටන් අර ගන්නකොට ඒ කෙනාටම සාධාරණ සැකයක් වෙනවා මේක ප්‍රත්‍යක්ෂයක්ද මනෝ විකාරයක්ද ඒක මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ සීලා තෙරණියට භික්ෂුණීට කල්පනා නේද මනුස්සයක්ද අමනුස්සද කියලා මේ මට ගාතාවක් ඇහෙනවා මේක මනුස්සකට අහනද අමනුස්සකට අහනද කියලා එතකොටම තේරුම් ගන්නවා මේක මේ මම බයකරනද මම ලොමු දැහ ගන්නවන්න චක්ිත භාවයටපත් කරන්න මගේ සමාධිය කඩකරන්න මාය දීපු ලනුවක් කියලා තේරුම් ගන්න. ඒක තමයි එයාගේ තියෙන උපරිම දක්ෂකම අවස්ථානුකූලව මේක තේරුම් ගත්ත ගතිය. අපි ධර්ම සාකච්ඡාවට ගිහිල්ලා අහන්න ප්‍රශ්න ටිකක් අහගෙන ඉන්න බලන්න කී දෙනෙක් මේ මාය ලනුව දීපු ගමන් ඒක දිගේ අහුවෙලා හිතන්න යනවා. ඒක මම කියා ගන්න යනවා. ඒක අභිරමණය කරන්න යනවා. ඒක පිළිබඳ කතා කතා කරන ඒකට මාඩය කොහොමද දෙල්ල ඉවරයි. මේ මගේ සමාජීකරණ මාඩය ගෙනත් දාපු එකක්. ඒක නිසා මේක දිගේ තොරන් ගහනක නෙමෙයි කරන්න තියෙන්නේ. මෙතෙන්දි මාරය නාවත් පුදුමයි. ඒ නිසා ආවට පස්සේ අඳුනගත්තොත් බුදුහාමුදුරන්ට ගත්තට වැඩක් නෑ. ගුරුහාමුදුරන්ට ගත්තට වැඩක් නෑ. Taman එතෙන්දිම අඳුනගත්තේ නැත්තම් මේ සමාධිය කැඩෙන්න ආපු පිළිකාවක් මේ. එහෙම නැත්නම් පරපෝෂිතෙක් මේක. භවනා කරන කට්ටියගේ 90කට වැඩිය මේකට ඉනිමම් බදිනවා. මේකට පොර දානවා. මේව ගැන කතා කරනවා. මේවට අභිරමණය කරනවා. අභිරමණය කරනකොට මායයට සටනෙන් තොරව නිතරම ජයක් ලැබෙනවා. මේක අඳුනගෙන අපි හිතමු අඳුරගත්තයි කියලා කියන්නේ. ශේල භික්ෂුණී අඳුරගත්තා වගේ අපිට ඒ යෝගාවචරයට අඳුනගත්තට පස්සේ මොකද්ද තියෙන අරසාව? කොහෙන්ද ගැලවෙන්න පුළුවන්? අපිට ඒක ගැන කතා කරන්නවත් වෙන්නේ නැහැ. මොකද උඟ දෙනෙක් මේ එනදී අල්ලාගෙන ඒක විසඳන්න හදනවා මේ මේ මේ මායාවක් බව දන්නේ මැජික් එකක් බව දන්නේ ප්‍රහේලිකාවක් බව දන්නේ මාම පාරෙන් පිටපණින්න කරපු උගලක් බව දන්නේ නැතු ඕකේ හේතු කාරණා හොයන්න හදනවා ව්‍යාකරණ හොයන්න හදනවා ඔකට උත්තර දෙන්න හදනවා. ඔව් දැනගත්තොත් මේ ඇවිල්ලා තියෙන මායයි කියලා විසඳුමක් තියෙනවා. එහෙම නැත්නම් ගුරුවරුන් භාවනා කරන ගුරුවරු මේකට යම් යම් අඩුම කැඩුම සකස් කරලා දෙනවා ක්‍රමසාවිදි ටික සකස් කරලා දෙනවා යෝගාවචරයට ඉතින් යෝගාවචරය ඒ ටික හරියට පාවිච්චි කරන්න බැරි නම් දැන් නැත්තම් එයා කොහොමටත් කඩුව දෙන්නේ මාරයට ගුරු උපදේශයට නෙවෙයි බුදු උපදේශයට නෙවෙයි ඉදිරි ගමනට නෙවෙයි ඒක හැබැයි එක සැරයක් දෙක සැරයක් කරුවා කියලා තමයි චර්ිත ඝාතනය වෙන්නේත් නෑ බහුව අපරාධ සිද්ධ වෙන්නේ නැහැ මොකද අපිට දහස්වර නැවත නැවත අලුත් අවස්ථාවක් ලැබෙනවා මම මෙතෙක්කල් මේ ලනු කෑවා කවදා හෝ මේ මායя මම වර්තමාන චිත්තක්ෂණයෙන් පැන්නීම සඳහා සමතයෙන් කැඩීම සඳහා සතියෙන් විස්ථාපනය කරන්න හද සදා ගන්න මේ ප්‍රයෝගයට මම සහයෝගයේ නොදී මේ ඇවිලෙන්නේ මායයි කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් කෙලේශය කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඒ යෝගාවචරය තේරුම් ගන්න නැතුව බුදුහාමුදුරන උදව් කරන්න බෑ. ඒක ඒ යෝගාවචරය තේරුම් ගන්න නැතුව ගුරුවරට උදව් කරන්න බෑ. ඒක ඒ යෝගාචරය තේරුම් ගන්න නැතුව ධර්මයට උදව් කරන්න බෑ. මොකද මේ යෝගාචරය ඇදලා තියෙන්නෙම මාරපාක්ෂික පැත්තක Tamante හිතට එනේන හැම එකටම හේතු කාරණා අහන්න. Tamante එන සැකයකටම හැම නිර්මාණයකටම හැම අදහසකටම උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ මායයට සම්පූර්ණ ගෙවල් දොරවල් හදා ගෙට වඩගෙන තියාගෙන සැලකුම් කරන ගතියක්. ඒ නිසා මේ මාර් බලවේගයක් කියලා මේක. ඔකට ඕනේ නම් අපිට මෙහෙම කියත හැකි. මේක මේ විදර්ශනා උපක්ලේශයක් කියලා මේක. මේක හිතේම ෂටගතියක් කියලා මේක. හිතේම මායාවක් කියලා මේක. හිතේම තියෙන ප්‍රයෝ මේ වංචනික ධර්මයක් කියලා තේරුම් ගන්නට ඒ යෝගාවචරයට එතනදී බැරි වුණොත් මුළු ත්‍රිපිටකම ඉගෙන ගත්තත් සම්පූර්ණ විනයගරුක වුණත් කිසිම සරණක් ඒ යෝගාචරයට නැහැ. ඒ නිසා එතනදී ඒ තියෙන රෝග ලක්ෂණේ රෝග ලක්ෂණයක් වශයෙන් තේරුම් ගන්න බැරි නම් මොන තරමින් ධර්ම උපකාර කරත් මොන තරමින් විනය තද කරත් ඔතෙන්ද කී ගමන් ආයශරයක් මාර්යා ලස්සනට ගයක් හදලා ගේ ගෝබාණ්ඩ වලින් පුරවලා අංග සම්පූර්ණ කරලිවල පොඩ්ඩක් එළියට ගිලා ඒකේ හොරු කඩා ගන්නවා වගේ මාරය තේරම කඩලා. මෙතනදී මේක අඳුරා ගන්න බැරි ගතිය ඒ බැරි ගතිය ස්ත්‍රී පුරුෂ කියලා වෙනසක් නැහැ. මේ බැරි ගතිය පැවිදි උපවිදි කියලා වෙනසකුත් නැහැ. ත්‍රිපිටක ධාරිත නැද්ද කියලා වෙනසකුත් නැහැ. විනය කරුකද නැද්ද කියලා වෙනසකුත් නැහැ. ඒක නිසා මේ තන හරිම විචිත්‍රයි, හරිම సౌందర్యාත්මකයි. ඒක තේරුම් අරගෙන බේරන දින එකම ක්‍රමයේ සාකච්ඡා විතරයි. බණ අහලා මේක බේරන්න බෑ. අපි දැන් මේ සාකච්ඡාව බණට මාතෘකා කරන කතා කරන වෙලාවක් හොඳට මතක තියාගන්න බණ අරක තේරුමක් නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒකක් වෙන්න සිද්ධියක් වෙන්න ඕන සිද්ධියක් වෙලාවේ සිද්ධියට වෙච්ච එක නම් තමයි ඇත්ත වශයෙන්ම වෙච්ච දේ ඒ විදිහටම හෙලි කරන්න ඕන. එතකොට තියෙන ලොකු සජීවී ගතියක් තියෙනවා මේකට සජීවී දහම කියලා කියන්නේ. අන්තිකේ බුදුහාමුදුරුවෝ කෙනාට වඩා හරිම ලස්සනයි. මේ ඊයේ පෙරද පැවිදිච්ච ශ්‍රාවකෙක් කියනකොට, පොඩි එකෙක් කියනකොට, භික්ෂුණියක් කියනකොට ඒකේ තියෙනවා ලুকু ලෙන්ගතුකමක්, සාසනික సౌందర్యාත්මක හැඟීමක්. ඉතින් ඒක නිසා මේ ශීලා භික්ෂුණියකට මේ මාර්ය ඇවිල්ලා මේ දෙන ලණුවේ පෙන්වන්නේ භික්ෂුණියගේ රූප ස්වභාව. රූප ස්වභාව පොඩ්ඩක් ඔප්නංගලා මේක තමන්ම කරගත් එකක්ද නැත්නම් කාට හරි කියලා සෝභා සම්දාරය වැඩි කරගත්තද කොහෙන්ද මේ අලංකාරය ගත්තේ ඔය රූප ස්වභාවේ නැත්නම් ඔය අත්ත් භාවේ කැඩිලා බිඳලා යන්නේ මොන වගේ දේවල්ද කියලා අහනකොට මොකාද නොකන් ඕන කෙනෙක් කරා ඉතිලියලා එමෙ මාරයට ඇඩ්‍රස් දෙන්න පටන් අරගනි මම අතන රූප රූපලාවන්‍ය මැදස්ථානෙන් ගත්තේ ඔයත් යන්න ඔයාට ගියොත් පිච්චර් ගාණක් 100 ගානක කොමිෂන් එකක් හම්බෙයි මටත් දෙන්න. එතන හරිම ෂෝක්. එතන කරන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා රූපලාවන්‍ය කරන තැන් වල ඇඩ්ඩස් කියාවි. නැත්නම් මායя ඉස්සරහ තියාගෙන රූපලාවන්‍ය පිළිබඳ පන්ති පවත්තාවි. එහෙම නැත්නම් මේ පුළුවන් තරම් මේ ස්වභාවික ආහාර ගන්න නරක දේවල් වලින් අයින් වෙන්න මෙන්න මෙහෙම කරන්න කියලා මායයට ෆුඩ් සයන්ස් ගැන ලෙක්චර්ස් දෙන්න පටන් අරගත්තා. එච්චර තමයි අපේ කට්ටියගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙච්චරයි මොකද මේ ඇවිල්ලා ඉන්නේ මාර වස්සිනා බව දන්නේ නැත්නම් දෙන්න ලනුව කනවා කනවා. ਸਰවඥාන්සේ සම්බ සහිත නිවන් දකපු කිසිම කෙනෙක් නැ මේ මාර්ග ලනුව නොකව. හැම කෙනාම කාලා තියෙනවා තේරුම් ගත්ත දවසේ තමයි භාවනාවට බැසගැන්මක් හෝ හැබෑ වෙනසක් වෙන්නේ. ඒ නිසා අපිට කාටවත් කියන්න බෑ මේ මායя දෙන ලනුව කෑමෙන් අපි නුසුදුසුම් බවටපත් වෙනවා අභෞවිය බවටපත් වෙනවා කියලා එහෙමනම් මේවා ලියන්න ඕනේ නැහැ පොත්වල. මේක එනවාමයි. ඒක අපේක්ෂා කරගෙන ගිහිල්ලා ඒක ආවට පස්සේ මාන්නකින් තොරව මේ தත්ත්ව දිහා බලන්න පුළුවන් නම් තණ්හාවකින් තොරව මේ தත්ත්ව දිහා බලන්න පුළුවන් දෘෂ්ටිකින් තොරව මේ தත්ත්ව දිහා බලන්න පුළුවන් ඒක සද්ධර්මයේ බවටපත් වෙනවා. මේ தත්ත්වේ මාන්නෙන් තණ්හාවෙන් දිට්ඨියෙන් බලපුව ගමන් කක්ක ගොඩක් වෙනවා. ආ ගන්න දෙයක් නැති කක්ක ගොඩක් වෙනවා. මොකද යා අඳිනවා. මට විතරක් මාරය ඇවිල්ලා ස්පෙෂල් ඉන්ටර්විව් එකක් දුන්නා. ඔන්න බලන්න මම මාරයත් එක්ක කතා කරගත්ත දේවල් කියලා අඳින එක තමයි තියෙන්නේ. ඔය අද පොත් කියවනකොට තේරෙනවා මේ දවස්වල විතර පොත් ලියන කාලයක් කවදාකවත් නෑ බුද්ධහම. මොන්න තරම් ලනුපගයක් කාලද මේ ලියලා තියෙන්නේ. මේ යථාභූත ඥාන දර්ශනය කියන ඇති හැටි දැකීම පිළිබඳ හාංකාරිසයක් නෑ. පට පච කෙලිනවා කිව්වහම ටොං ගන්නවා. අර පොතෙන් කෑල්ලක් ගන්න මේ පොතෙන් කෑල්ලක් ගන්න පට්ට ගැට ගහලා ධාන ධාන ලියාන යනවා කොහෙන් පටන් ගන්න කොහි ඉවරනවද දන්නේ. ඉතින් කියවන පාසකමලත් හිතනවා අපේ මේ කෙලින්ම පටන් ගන්නකොට අනිච්ච දුක්ඛ ගන්නත් පටන් ගන්න තියෙන්නේ උද්‍යප්පේ ඥාණයෙන් පටන් ගන්න තියෙන්නේ කෙලවර වෙන්නේ. සංකාරූපේක්ඛා ඥාණයෙන් ඇයි වදේචි රුපියල් 152 දෙකට 200 පොත තියෙනවා. අරගෙන කියවපු ගමන් ඩක් ගාලා උද්‍යප්පේ ඥාණයට යනවා. කියවපු ගමන් සංකාරූපේක්ඛාවට යනවා. ඉතින් පොත අරගෙන හැම තැනම ඇවිදින ඕ බලන්න ඕ බලන්න මගේ ඥානේ විස්තරය. ඊටර පේනවා මේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මේ හුස්ම ගන්නකොට ඔබට දැනෙන දේ මොකක්ද කියලා. බුදුහාමුදුරුවෝ කියවා පොත්වල තියෙන අඳම කබඩේ අපරෝලා තියෙනවා. ඒක නැත්තේ නෑ. එමුත මොකක්වත් බුදුහාමුදුරුවෝ හිතාමතා කියපුවා ඒක නෑ වෙච්ච දේ තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙන්නේ අපේ චින තණ්හාවට අපේ මාන්නයට අපේ දෘෂ්ටි වලට අර වයින් කැටි කොටසක් ගන්න අර කුරුයන් කොටසක් ගන්න මෙයන් කොටසක් අරගෙන ඒ කියා පාන ගත්තා. අපි නැවතත් කියනවා එහෙම නැති එක එකක්. අපි සාමයික මේ ප්‍රයත්නය කරන්න හදන අඩු ගානේ එවැනි මාර බලවේගයක් එනකොට කල් නොයවා අප්‍රමාද නොවි ඒක මේක මේ මායя කරනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් එතනදී කල් නොයවා එක තේරුම් ගැනීමෙන් ලැබෙන ආනිසංශ මෙච්චරයි කියලා. උත්තරේ නෙවෙයි වැදගත් වෙන්නේ මේ එන්නේ ලණුවක් නේද? මේ එන්නේ ප්‍රපංචකරණයක් නේද? මේ එන්නේ ඉන්ජිනියක් ස්පන්දනයක් කම්පනයක් චංචලයක් නේද සමාධියට මේක ප්‍රපංචයක් නේද කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයාට ලැබෙන ආරසාවේ සීමාවක් චිත්තක්ෂණයක් පමවුනොත් මේක මේ ප්‍රපංචයක් නෙවෙයි මේක ඥානයක් වෙන්නේ නැති මේක විමසුණුණක් වෙන්නේ නැති මේක විචාර බුද්ධිය වෙන්නේ නැති මයි ළඟ තියෙන මේ පිච්චි ඥාන කරගෙන ගිය වැඩවලට හම් වෙච්ච තෑග්ගක් වෙන්නේ නැති කියලා එක චිත්තක්ෂණික වර්ධන තේරුම් අරගත්ත ගමන් මායයට පුදුමාකාර ඉඩක් ලැබෙනවා යාගේ ස්ථාවරය ලබා ගන්න ඊට පස්සේ අපි දිගටම මානපාක්ෂික වෙනවා මොනවා කියනවාද කියලා කියන්න. ඒ නිසා මෙතනදී පුංචි උපක්‍රමයක් කියලා දෙනවා භාවනා කරන ගුරුවරු තමන් මූල කර්මස්ථානයේ ඉන්නා තාක්කල් මනුස්ස අමනුස්ස මාර බලවේග වලට ඉඩ අඩුයි. මම දැන් මෙතන කියන එකට යන්න පුළුවන් තාක්කල් මූල කර්මස්ථානයේ අස්පාණේ චීන තාක්කල් ඒ අරමුණේ අරසාව තියෙනවා. ඒක නිසා අපි පටන් අර ගන්නකොටම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන එක හෝ එතන ඉරියව්ව ඇතුලේ අපි කරන ක්‍රියාවලියක් විදිහට ආශ්වාස ප්‍රශ්වාසය හරි පිම්බීම හැකිලිම හරි ගත්තොත් පරියක් භාවනාදී අපි ඒක තියාගන්නවා ගමනකට හම්බෙච්ච ආරස්සක යන්ත්‍රයක් වගේ. දිගටම බලාගෙන යනවා මෙයත් එක්ක ඉන්න තාක්කල් මේ මූල කර්මස්ථානේ ඉන්න තාක්කල් අතුරු ගමන් වලට යන්නෙත් නැහැ. මාරයට ඇඟිලි ගහන්නත් බෑ. අමනුෂ්‍යයන්ට ඇඟිලි ගහන්නත් බෑ. මනුෂ්‍යයන්ට ඇඟිලි ගහන්නත් බෑ. ඒ නිසා මම නිවරට යනතෙක් මේක නිවන කරගන්නවා. මේකට කියනවා තදංග නිබ්බුතිය කියලා. ඉතින් ඒකේ ගත කරන වෙලාවේදී ඒක ආරස්සයි කියන එක මෙතන ඉන්න කාටවත් ඔප්පු කරන්න ඕන කමක් නැහැ මෙතන ඔක්කොම දාන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ටික වේලාවක් ඉන්නකොට ඒක අප්‍රිය වෙන එක. ඒකම අරමුණේ ඒකම මම දැන් මෙතන කියන එකේ ටික වේලාවක් ඉන්නකොට අප්‍රිය වෙනකොටයි මාර්යා මේ පැත්තෙන් මේ පැත්තෙන් උසුළු උසුළු කරන්නයි නානා රංගන පාණ්ඩයි නානා රුදු වේසමවා මඟ අවරන්නේ. ඒතර යෝගාවචරයට මේ අරමුණට ගිහිල්ලා මෙතන අරසාය කියනකොට නම් හොඳටම තේරෙනවා. මේ පිළිසෙට ඒක ආය අලුතෙන් අටුවා ටිකක් කියන්න ඕන කමන්නේ. තේරිලා ඒ අරමුණේම ටික වේලාවක් ඉන්නකොට ඒ අරමුණ વિશે Tamanne එපා ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක් එනවා කියන එක තේරුම් නැත්තම් ඉතින් විපස්සනාට අභාවය. ඒක දන්නා නම් මේ භාවනා හරියන්න හරියන්න එපා වෙනවා. කම්මැලිකම එනවා. නීරසකම එන එක තෘෂ්ණාව අනිත් පැත්ත. ඉතින් මේ වැඩ. ඉතින් ඒටිඑද්දි මූල කර්මස්ථානේ ඉන්නේ මොකටද? ඔය දෙන ලණු වල විචිත්‍රතා, විචාර බුද්ධි, ධම්ම විචේ නැතුව නෙවෙයි. හැබැයි මායයට ඉඩ ඉඩ තියෙනවා. මේක හරීම ඒකාකාරී. මේක යන්නේ නිකන් හිමීට Taman දන්න පාඩතිකේ වර්ධනය හැබැයි ආරසයි. ඉතින් මේ යෝගාවචරය මේ දෙකෙන් කොයි එකටද කැමති? මේ ඉක්මනට ඉක්මනට අතු අල්ලාගෙන අවස්ථාවාදී වෙලා Taman ළඟ පිං නැතුව මේ নানা ආකාර ඥාන తీර බව කියන්න හෝ ලබා ගන්න බලාපොරොත්තු වෙනවද? එහෙම නැත්නම් මේ Taman දන්න මේ සති මාත්‍රාව සති විපුල සතියක් වාටපත් වෙලා හිමීට යන ගමන යනවද කියන එක එයාගේ පෞද්ගලික ලක්ෂණය. යෝගාවචරයාගේ පුද්ගලික බුද්ධියට සින්න වෙච්ච දෙයක්. කිසිම කෙනෙකුට ඒක කියලා දෙන්න බෑ. නමුත් මම මේ මතු කරන්න හදන්නේ මේ මග ගමනේදී නානාරුතු වේදමවා මග අවරන්නේ කියන මායя එන නිසාම මේ කායානුපස්සනාව කියන උරගා බැලියකි අරමුණකින් පටන් අරගෙන ඒ අරමුණත් එක්ක ගමන යන කෙනාට ගමන නීරස වෙන්න පුළුවන් වේගය අඩු වෙන්න පුළුවන් නමුත් අරස්සාව තියෙනවා. එතකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ ආරස්සාව වැඩි වෙන්න වැඩි වෙන්න ගමන ඉදිරියට යන්න යන්න අරමුණට සමීප වෙන්න වෙන්න සමීපස්ත වෙන්න වෙන්න මේ නීරස ගතිය ඇඟේ හැප්පෙන තරමට එනවා. Tamanට Taman කාලකන්ණියෙක් බව තේරෙන්න පටන් ගන්නවා. නැත්කින් නොපතන් කියන්න හිතෙනවා. මුස්පේන්තු ගතියක් තේරෙන්න පටන් ගන්නවා. හැබැයි යෝගාවචරයට තේරෙනවා මම පටන් ගන්නකොට නම් මේක තිබුණේ නැහැ. ඊයේ මම මෙතෙන්දි නතර කරා. අද මට තේරෙනවා එතෙන් ගියාට පස්සේ මට තේරෙනවා මට නීරස කතිය වැඩි වෙලා තියෙනවා. ඒකාකාරී ගති වැඩිලා තියෙනවා. එතකොට මායя ඇවිල්ලා নানা ආකාර පෙනුමක් කරගෙන ඇවිල්ලා තටුවක් පූජා කරලා උපදෙස් දීලා අපි මේක කරමුද ඒක කරමුද කියලා විවිධ යෝජනා ගේනවා. ඒ යෝජනා එකටත් අයින් කරන්න යන්නත් බැහැ. මොකද හරි විචිත්‍රයි මේ යෝජනා. ඒ තියේදි මම ගත්ත අරමුණ දිගේ යන්න පුළුවන් නේද? එහෙනම් බුදුන් ඉස්සරහා ඉන්න වගේ අරසාවක් තියෙනවා. ධර්මයේ වගේ අරසාවක් තියෙනවා. නමුත් මේකට පොඩි විකල්පයක් දෙන්න පුළුවන්. එන්නත් ඒකට අපි තව විචිත්‍රතාවයක් දෙන්න පුළුවන්. Tamanට මේ එන්නේ මායයා, මේ එන්නේ කෙලේශයක්, මේ එන්නේ ප්‍රපංචයක්, මේ එන්නේ තණ්හාමාන දිට්ඨි කියලා දැනගෙන ආත්ම විශ්වාසය දෙන ඕන එකට එන්න දෙන්න පුළුවන් මොකක්වත් වෙන්නේ නැහැ. ඒචා ක්‍රම දෙකක් යෝගාවචරතව එකක් තමයි ගොරෝසු භෞතික ක්‍රමේ මූල කර්මස්ථානයේ අත නැර පවත්තන. දෙක තමයි මේ යනකොට සමහරලාට ඔය කෙලස් වෙනවා. මාර බලවේග එනවා, ප්‍රපංචකරණය වෙනවා, තණ්හාමාන දිට්ඨිය එනවා. පංචනික ධර්ම එනවා. Taman දන්නවනම් කමන්නේ මම මේක දන්නවා මේ මායයි කියලා. මම දන්නවා මේ කෙලස් කියලා. මම දන්නවා මේක ප්‍රපංච කරනකම මම ලෑස්තියකට යන්න කියලා ගියොත් ඒත් අරසාව තියෙන හැබැයි යන්න ලොකු ආත්ම විශ්වාසයක් ඒ ආත්ම විශ්වාසය අරමුණු මූල කර්මස්ථානයේ ඇසුරු කිරීමෙන්ම නෙවෙයි ඒක සමාහට සාජාසයෙන් ආපේකක් වෙන්න පුළුවන්. නැත්නම් යාගේ පෞෂත්ව ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක භාවනාවෙන් එන එකක්ද නැත්නම් ඒ ඒ රිස්ක් ලව එහෙම නැත්නම් ඕනේ අනතුරකට ඉදිරියටපත් වෙන ගතිය කර්ම ශක්තියක්ද ඥානගත ශක්තියක්ද අබ්බැහියක්ද කියන්න බෑ. සමහරු ගන්න ඒක පැහැදිලිවම මූල කර්මත්තන්නේ වැඩියෙන් ගත කිරීමෙන් පමණයි. ඒක බොහොම ඍජු භෞතික ක්‍රමයක්. නමුත් ඉස්සරහට යන්න යන්න තමයි තේරෙන පටන් ගන්න මේ මායම ඇවිල්ලා තියෙන කිසිම බයක් නැහැ. මේ සේලා භික්ෂුණී වගේ කෙලිම මායයට කතා කරද්දී තව පාපී මාය. තෝතෝතෝතෝ දැනගිය නයිදං අත්ත කතම් බිම්මන් නයිදං පර කතං අගං හේතුපටිච්ච සම්භූතං හේතුබංගා නිරුත්තේ. ඔබ දැනගනි මේක මම හදාගත්ත ප්‍රතිබිම්බෙකුත් නෙවෙයි. එහෙම නැත්නම් මේ භෞතිකවාදීව මම මේ රූපලා මේ රූපලාවන්‍ය කියලා හදාගත්ත ප්‍රතිබිම්බයක් නැත්නම් අම්මගේ ධාතුයි තාත්තගේ ධාතුයි එකතු වෙලා හැදිලා තියෙනවා කියනවා භෞතික වාදයක් තියෙනවනේ අපි ගාව. විද්‍යාවක් කියලා පුණුහරපැක් කියන තියෙනවනේ. ඒකට 100 100ක් එක වෙද්දිත් නෑ මෙයා. මේ මට පෙන්වන්න පුළුවන් හේතු මේ භෞතික කරුණු කියලා කියන්නේ යන්නේ නැත්නම් මම මේක කෙරුවේ. ওই දෙක කෙරුවා කාටත් කරගත හැකි මම කරපික උඹත් කරපම් මාරය කියලා කියන්න නෙමෙයි හදන්නේ. ඒක අනිත් පැත්ත කියනවා නයිතන් අත්තකතම් බීම මේ මම විසින්ම කරලාද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි. නයිදම් පරගතන් අගහන. ඒක දිව්‍යන් ආශ්‍රය බැවුවත් නෙවෙයි, ඊශ්වරය බැවුවත් නෙවෙයි, බ්‍රහ්මය බැවුවත් නෙවෙයි. ඔය දෙකේනේ ලෝකේ කැළපිලා තියෙන්නේ. විද්‍යාඥයා කියනවා උඹට කොච්චර වයසට ගියත් ප්ලාස්ටික් සර්ජරි එකක් කරපම් මම ඔබ තරුණ සම තරුණ කම ඇති කරලා දෙන්නම්. ඉතින් ඒකනේ 99ක් අද බැඳිලා ඉන්නේ. අනිත් පැත්තක් කියනවා විශ්ව කතා කරන දෙයයන්ාදගේ අවසාන තීන්දුව තියෙන්නේ. දීයෝ කැමති නම් ඔබ ලස්සන කරනවා, දීයෝ අකමැති කරනවා. අවලස්සන කරනවා. දෙයයන්ට වැඳපන් යාඥා කරපන් හැමදාම පල්ලි ඵලයන් එතකොට හරියනවා. ඒකෙත් බර ගන්න මේ ළඟදී රිචඩ් හොකින්ස් කියලා තිබුණා. එයාගේ නවතම විද්‍යානුකූල මත ප්‍රකාශය අනුව මේ දැන් තුන්වෙනි ලෝක යුද්ධකට ඉතාම ආසන්න වෙලා රටවල් දෙක තුනක් උරුට්ටු ආරාදීනක් පොත්තන ගැසුණු කොයි අතරයිද කියලා කියන්න බෑ. ඊටාම අවදානන්තත්වයක දුර්වල ආර්ථිකයේ තියෙන රජවල් වලට අවශ්‍ය වෙලා තියෙන කොහොම හරි යුද්ධයක් ඇති කරන්න ඒ නිසා ඒක වමාර ගන්නත් බෑ ගිල ගන්නත් බැරුව හිර වෙලා තියෙනවා ඒ නිසා සදාචාරය කරු කරන සාමය කරු කරන අයට පේනවා මේ මිනිස්යාට හම්බෙන හැම දෙෙම නරකට පාවිච්චි කරලා විනාශයට පාවිච්චි කරලා යුද්ධයට පාවිච්චි කරනවා ඒ නිසා මේ මිනිස්යා ඇලියලා තියෙනවා මාසර මේ තාම නැගිටලා විද ගන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි ආ ඉන්නේ තනිකරම වීල් චාරකේ කම්පියුටර් අත තියාගෙන ඉන්න අර විරෝධි පුරුෂයෙක් හැබැයි උඹ දෙන පිළිගන්න උඹ ඥානවන්තයි කියලා යා කියලා තිබුණා අපිට එකයි තියෙන්නේ අජිතාවකාශ තරණය ගිහිල්ලා වෙන ග්‍රහ ලෝකයක මනුෂ්‍ය ශිෂ්ටාචාරය ඇති කරු නැත්නම් මනුෂ්‍ය කුලල් කාගෙන මැරෙනවා ඒක තමයි මේ මෑතකදී මතුවෙච්ච මතේ ඉතින් දේවවාදයේ හොඳ චිත්ත කුණු හරවෙන් මැරලා තිනවා තෝ වගේ පරයෝ මේක විනාශ කරාට තෝ දැන ගියකෝ ලෝක විනාශ වෙන්නේ තොපේ විද්‍යාව නිසා නෙවෙයි දෙවියන් ආශ්‍රේ ගින්නෙන් විනාශ කරනවා ජලයෙන් විනාශ කරනවා ඒකෙන් විනාශ වෙන්නේ උඹලට ඕනලාට ඔක විනාශ වෙන්නේ නැහැ කියලා අර මනසට හොඳටම බැලලා ලියලා තියෙනවා. තව මිනිසෙක් කියලා තියෙනවා ඔබලා හොඳ වෙලාවට දැනගෙන කල්ැතු අජතාවකාශය ආන හදලා තිබුණ ඔබලාටම තමයි තේරෙන්නේ අනේ මනුස්ස జాතිය බේරගන්න දැම්මම දෙතුන් දිනක් ගිහිල්ලා අපිට සක්වල තැම්පත් කරලා තියන්න. මොකද මේකේ හිටන්න කාපරාවට මැරුණා කියලා. තව කොටසක් කියලා තියෙනවා ඔය අපිට ඕන දේවල් සිදු වෙන්නේ නැහැ. සිදු වෙන්න ඕන දේවල් සිදු වෙනවා. ඔය එක එකනා මත ප්‍රකාශ කරවල මෙතෙක් කරපු හැම මතයක්ම පජ වෙලා ඉවරයි. කියලා මේක දිහා බලනකොට පේනවා මේ මාර්ය අහන ප්‍රශ්න වලට අපිට යමක් කළ හැකිද මගේ ශක්තියෙන් මේ මේ මානවය නැති වෙලා යනවාට. ඉතින් භෞතික විද්‍යාඥයෙකුට පුළුවන්. මේ ලෝකේ ඉඳලා බෑ මේ පරසක් වල යන්න ඕනේ. ඒකට අපි රොකට් තියෙනවා යන්න පුළුවන් අපි යන්න. ඒකට කියනවා මම විශ්ින් කරනවා අපි කරනවා විද්‍යාවෙන් කරනවා කියලා භෞතික විද්‍යාව. අනිත් පැත්තක් කියනවා පිටු කතා කරනවා ඒක අපිට කිසිම මත විමසුමක් කරන්න ඒක තනිකර දෙයන්නාසිකේ තීන්දුවක්. අපිව තීන්දුව කරන්න යන්න හොඳ නැහැ. ඒක දේවවාදය කියලා ඔය දෙකට අහුවෙච්ච නැති එකම යෝගාවචරයක්වත් මම දැකලා නැහැ. යෝගාවචරයට භාවනා කරනකොට මොනම හරි කලෙයක් දැක්කොත් ආලෝකයක් දැක්කොත් මතයක් ආවොත් මොන හරි දෙයක් ආපු ගමන් එයාගේ ওই ওই දෙකට දෙතාවර වෙච්ච අර කබරයාගේ දිව වගේ දෙකට වෙලා තියෙන ගැටේ හොඳට පේනවා. එක්කෝ යාල්ලනවා නෑ මම මට කිරුවා මම කිරුවා මට මේක දැනගත්තොත් මට හදන්න පුළුවන්. ඊට පස්සේ කියනවා අනේ මම මොනව කරන්නද? දෙයන්නාදගේ මන අපි වගේ බුදුහාමුදුරන්ගේ අනුකම්පාවත් ඉල්ලගෙන මේ වෙලාවට අරයාගේ මෙයාගේ පිහිටෙන් කරන්න ඕනේ කියලා. මේ සීලා භික්ෂුණී කියනවා නයිදං අත්තකතම් බිම්ම නයිසම් පරකටං අගා. මේ මේ මේ දැන් මේ තියෙන මේ බිම්බය එහෙම නැත්නම් මේ කියන අත්භාවය මා විසින් මවන ලද්දකුත් නෙවෙයි. කවුරුත් විසින් ඇති කරන ලද්ද රෝග නිගණ්ඩුවකුත් නෙවෙයි. ඒකට මා විසින් ඇති කෙරුවා කියලා හිතන භෞතික විද්‍යාඥයෙක් ඉන්නවා නම් ওই චුල්ලසච්චක වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔච්චර කැත මූණක් හදාගත්තේ මොකද මූණ ටික ලස්සන හදා ගන්න තිබුණාට. එක එක්කත් කැමති නැහැ තමන්ගේ මූණට. මූණට ලස්සන ඔය රෝස් පවුඩර් ගන්නයි ලතු උලන්නයි ඕනේ නැහැ. ඉතින් තමන් හදනවා නම් ඕක ලස්සන හදා ගන්න තිබුණා. නැහැ. අනුන් හදුවා නම් ਸਰබලදාරි දෙවියන් වහන්සේට එක් එක් බවන්න තිබුණා මේ ලෝකේ ලෙඩක් නැති එකෙක් එක් එක්කත් මන්න බැරිලා දෙනවා. අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතං జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්යති අනේ මොන්දගේ නිර්මාණ කෞශල්‍ය මෙච්චර මිනිස්සුયો සත්තු මෙව්වා මේකට එකෙක් බැරි වුණානේ ස්වස්තතෙක්ම වගේ මේක ඒ නිසා අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙන්න බෑ. නැවුම් කාර්ය අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. ඌ වගේ වරේ මවන්නේ. මට නම් බෑ මට නම් ලෙඩ තියෙනවා මට ආතරාජිස් තියෙනවා මට පහත් ඇටැක් තියෙනවා මට ප්‍රෙෂර් තියෙනවා එක එක් ඉන්නවද බලන්න මේ මනුස්ස සොයිපුලියේ ලෙඩ නැති එකේ එහෙනම් මැවුම්කාරයට නෑ මේක මාදාසත් මැවීමක් කරන ඉතින්සක් කියන්න බෑ මේක මැවුම්කාරයක් වේගමක් කියලා හේතුන් පරිච්ඡ සම්භූතං නේද වංගා නිරුද්ධ ඒ හේතු නිසා මේක සිද්ධ වෙනවා ඒ හේතු නැතිනම් මේක නැති වෙනා මිසක්කා මාරයා උඹ ඇවිල්ලා කියන විදිහට මම ලස්සන කාන්තාවක් අසේ මේක මම රූපලාවන්‍ය කරගත්තා කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද මොකද මේ රූපේ මට ප්‍රමාණමදි තාම. තාම ඊට වෙදී ලස්සනට මම කැමතියි. ඒක මේක කවුරුත් කරපු එකක් කියන්නත් බෑ. මොකද මේක කිසිම නිර්මාණයේ අතින් බලනකොට අංග සම්පූර්ණ ගතියකුත් නැහැ. හැම තැනම දෙකට ඌරස් වෙලාන තියෙනවා. වමෙන් වැඩ කරන එකට දකුණින් ඒ තරම් වැඩ කරන්න බෑ. දකුණෙන් වැඩ කරනට ඒ විදිහට වමෙන් වැඩ කරන්න බෑ. දකුණු පාය හරියට වැඩ කරන එකයි වම රොට්ටි. වම් පාය වැඩ කරන එකයි දකුණු රොට්ටි. ඌ දන්නේ නැහැ. පරික්ෂාකට බැලුවොත් එහෙමයි. හැම තැනකම තියෙන්නේ මේ රූපේ අරගෙන කය අරගෙන බැලුවොත් අසම්බත් ගතියක්. එනිසා මේක සුන්දර නිර්මාණයක් කියන්නත් බෑ. ඉතින් මේ බව තියෙන නිසා මායාට මේ උත්තරේ දෙන්න මාර්යාවයි කියලා සීලාභික්ෂුණිය නැගිටලා ගිහිල්ලා බෑ. සීලාභික්ෂුණිය බය වෙලත් බෑ මාර්යා බලාපොරොත්තු වෙච්ච දෝමාංශයක් හෝ චම්බිතත්වයක් හෝ බයක් ඇති කරගන්නත් බෑ. මගේ සමාධිය කරන්න ආවේ කියලා මේ හොඳටම දන්නවා මාර්යාත් දන්නවා සීලාභික්ෂුණියක් දන්නවා. ඒ නිසා මේ මාර්යාට උත්තර දුන්නට මූල කර්මස්ථානෙන් අයින් වෙන්න බෑ. එහෙමනම් මේ මාර්යයි දෙන්නේ මේකේ තියෙන ෂටමාය විගතියක් මූල කර්මස්ථානෙට එක හැක් තියාගෙන මායයට අනිත් පැත්තෙන් උත්තර දෙන්න පුළුවන් ගතියකුත් තියෙන බව තමයි අපිට මේ ශීලාභික්ෂණය පෙන්වන්න හදාගන්නේ. මෙන්න මේක තමයි අපිට භාවනාවේදී ඉහළට යනකොට සති වේපුල්ල වෙනකොට සතිය සති බලය බවට පත් වෙනකොට මූල කර්මස්ථානයේ මෙතන හිත තියෙන ගම. ඒ වෙලාවේ Tamanට දැනෙන වේදනාව හරහා මේ මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. ඒ වෙනදා මේ වේදනාවක් තියෙනවා. ඒකට ඉසాత බඳගෙන නඩන්න යන්නේ මේ වේදනාව තියෙනකොට මූල කර්මත්තන්නේ කොහොමද නැතිකොට කොහොමද කියලා. වේදනාව එක්ක සංසන්දනාත්මක මූල කල්පත්තනේ බලන්න පුළුවන් අපිට කියන්න පුළුවන් වේදනාව ආවයි කියලා අපි බය වුනෙත් නැහැ. වේදනාව ජයගත්තෙත් නැහැ. දැන් අපි ඒක සාක්ෂියක් කරන බලන වේදනාව තියෙනකොට මූල කර්මත්තන කරන්නේ නැතිකොට කොහොමද කියලා. ඉතින් භාවනා කරනකොට හොඳට මූල කර්මස්ථානේ ඒකම අල්ලගෙන ඉන්න ඕන සද්දයක් ඇහෙනවා. එතකොට ඒකට වෛර කරන්නේත් නැතුව අනේමට සද්ද වේවා කියලා හිතන්නේත් නැතුව සද්දෙන් ඉස්සෙල්ලා කොහොමද මම මූල කර්මත්තානේකොට මට වැටහුනේ. දැන් මේ සද්ද බාධාවක් තියෙනකොට 100%ක්ම මූල කර්මත්තානේ විනාශ වෙලා ගිහලා නැත්නම් ඒකේ තියෙති කොහොමද වැටෙන්නේ කියලා බලන්න පුළුවන් නම් බාධාව අකමකා දාන්න අපි යන්නේ. බාධාව ආවට පස්සේ මූල කර්මස්ථාන බලපාවිච්චි ඇති කර තියෙන බලපෑම කොහොමද? ඒ වගේම හිතවිලි එනවා. හිතවිලි ආවට අපි හිතන තරම් හිතවිලි ඝන බහල දෙයක් නෙවෙයි. ඒක ඇහිදල් ගොඩක් තියෙනවා හිතවිලි වල. මේ හිතවිලි තියේදී තමයි මෙතෙක් ඇසුරු පවත්ව මූල කර්මත්තාන දින සම්බන්ධය. බලනවනම් හිතවිලි නැතුව විතර තනන්න කිසි සම්බන්ධයක් කර කරන්න බැරි වෙයි. ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් හිතවිලි නිසා සියලුසියක් කැපෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ මායя මතු කරන මතු වෙන පිළිවිපු කරන නිදසුම් දක්වන සද්දයක් ආවත් වේදනාවක් ආවල හිතවිල්ලක් ආවත් හැඟුමක් ආවත් දැන ගැනීමට රුචියක් ආවත් ඒ පැමිණිච්ච පමණින් මූල කර්මත්තන අමතක වුණා නම් භයං වා ඡම්බිසත්තං වා ලෝමහංසෝ බය නිදා ගැනීම සහ කම්පන චංචල එනවා ඒ වගේම සමාධිය කරනවා ඒක අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පටිසම්භිදා මාර්ගයේ සඳහන් කළ තියෙන ආනාපාන චක්කයේදී යම් යෝගාවචරයේ ආස්වාසේ හිත පවත්වනු යෙහි ප්‍රස්වාසයේ વિશે හිත සැලුනොත් හිත යෙදුනොත් හිත කල්පනා කරොත් මෙතන කම්පන වේ ඉන්ජන වේ ස්පන්දන වේ චංචල වේ කියලා කියනවා. මේ ආනාපානයේ ඉන්න වෙලාවේදී ආස්වාසයේ දැම්මේ පවතින. ආස්වාසයේ පවතිනකොට අනේ මට ඊගාට යන ප්‍රස්වාසයේ පේන්නේ නැති වෙයිද දන්නේ නැහැ. ඒක කෙටි වෙයිද දන්නේ නැහැ කියලා ප්‍රස්වාසයේ વિશે මොනම විදියකට හරි හිත දෙකට දෙතෑරුනොත් මෙතන හිත කම්පනයක්, චංචලයක්, ඉන්ජනයක්, ස්පන්දනයක් එනවා. ප්‍රස්වාසයේ හිත පවත්වනුවේ අස්වාස විශේෂයි. හිත පොඩ්ඩක් එහි ගම මෙතන ස්පන්දන වේ, චංචල වේ, කම්පන වේ, චක්කම්පිත වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ භාවනා කර කර ඉන්නකොට අතුරු ආන්තර නොයන එක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ එනවමයි. ඒක ආවට පස්සේ ඒක දිහා අවධානය ඇදිලා යන එකත් අපේ පුහුදුන් ගතිය හැටි. එහෙම නැත්නම් අපි පුරුදුනච්ච මනසේ හැටි. නමුත් ඒකට සැරයක් දෙසරයක් එහෙම වුණාට පස්සේ ඒ අරමුණ තියෙද්දි මේ සාද්ද වේදනා හිතිලි කියන බාධාව තියෙද්දිම Taman ඇසුරු කළ යුතු මූල කර්මස්ථාන සම්බන්ධතාවය වරින් වර හෝ ගන්න පුළුවන් නම් ඒකට කියනවා සීල ආරක්ෂාවනේ සමාධි ආරක්ෂාව. ඒ සමාධි ආරක්ෂාව කවදාවත් තමට තහවුරු වෙන්නේ බාධා නැති තැනක. බාධා ඇති වෙලා ඒක Taman තහවුරු කරගත යුත්තක් ඒක උපයාගත යුත්තක් උපයාගතතර පස්සේ තේරෙනවා කවුරුත් නැති පාරක වාහනයක් අරගෙන යන මිනිස්සයා එහෙම මේන් පාරවල් දාගෙන මිනිස්සු යන ගමන් වාහනේ යන ගමන් සෙනග යන ගමන් හප්පන්නේ නැතු යන්නේ ඒකනේ ඩ්‍රයිවිං කියන්නේ කවුරුත් නැති පිටින් ඉගෙන ජිප්පත් ජීවුන කාර්යයක් කරලා යන්න බුණා ඕන පැත්තට ආරෝපම් මොකෝ ප්‍රශ්න ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සෙනග ඉන්න තැනේ හප්පන්නේ නැති ඉතින් කවුරු හරි කිව්වොත් මම ලයිසන් ගන්නකොට හරි මොනවා කරනවද සෙනගරන්ති පාරේ හිටියේ නිසා මට ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්න සෙනගරන්ති පාරක විතරක් තියෙන එක කිව්වොත් දෙයිද? කිසිම අනතුරු නැත්නම්ක විතරක් ඩ්‍රයිවිං පෝස්ට් එකක් නම් මට පුළුවන් සෙනගින්න තැන් වල නම් මට බෑ කිව්වොත් එහෙම බම්බු ගාගනින් කියන්නේ. කවුද කැමති? එහෙම ඩ්‍රයිවිං දෙන්න. ඒ වගේ තමයි බුදුජානක පටන් ගන්නකොට නම් සෙනගරන්ති පාරේ පුරුදු කරනවා. පුරුදු කරලා එනකොට මතක් කරනවා මේ එන දේ gediya pidin බාර ගන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක නැවත නැවත එනවනම් බලපං ඒක තියෙද්දි මූල කර්මස්ථාන සම්බන්ධයි. එතකොට තමයි දැනගත හැකි මේ එන එක කලතර කරන එක ඉස්සරහා මූල කර්මස්ථානේ කොන් වෙලා පස්සේ. එතන මූල කර්මස්ථානේ ඉස්සර වෙලා තියෙදි මේ එන එක කොන් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මූල කර්මස්ථානය සම්බන්ධයෙන් ප්‍රිය අප්‍රිය භාවය ඉස්සර පස්සර භාවය මූල කර්මස්ථානේ දැකිය යුතු අනිවාර්යම 11 ආකාරයේ පැතිකරන ඒක කවදාවත් මූල කර්මත්තේ විතරක් ඉදදී දකින්න බෑ. එයාගේ එයා කොරට දාන්න ඕනේ, ඔරුට්ටුවට දාන්න ඕනේ මොකක් හරි අරමුණක් එක්ක. ඒතකොට පේනවා මූල කර්මත්තන්නේ ප්‍රියයි, පිටින් ආපු කරදරේ අප්පිරියයි. සමහර පිටින් ආපු කරදරේ ප්‍රියයි, මූල කර්මත්තානේ අප්පිරියයි. සමහරකට තමන්ගේ හිතවිලි සද්ද වේදනා ළඟ මූල කර්මත්තානේ දුර. සමහරට මූල කර්මත්තේ ළඟ තියෙද්දි දුර තියෙන හිතවිලි වේදනා සද්ද පේනවා. සමහරට හිතවිලි වේදනා සද්ද ඇතුලේ මූල කර්මත්තානේ ගේම් පිට ගිහින්. සමහරට ආනාපානය ඇතුලේ ඉතිරි කර්මස්ථාන ගෙයින් පිට ගිහිල්ලා. මෙන්න මේ විදිහට මෙවා විස්තරාත්මකව බලන්න නම් මේ ඔක්කොම සෙල්ලම් ඒ තට්ටුමාරු යන අතරේ ඉරියාපත සංදි වෙන අතරේ ඇති වෙච්ච සමාධිය, ඇති වෙච්ච සතිය කඩාගෙන නැතුව යන්න පුළුවන් ක්‍රමයක් තියෙන නිසායි සරුවචන්න මම දේශනා කරන්නේ. වෙඩික කාපු පමණින්ම ඔක්කොම අතහැරලා දාලා ඉසాత බැඳගෙන නටන්න අඬන්න දෙයක් ඕනේ නැහැ. තමයි තේරුම් ගන්න පුළුවන්. ඒක එනකොට නම් ඇත්තටම භූමිකම්පාවක් වෙනවා වගේ කම්පරවාගෙන සුලිසුලන් දාගෙන ගුගුරුවාගෙන පුපුරවාගෙන අඳහරක වාගෙන එනවා. ඔය කිව්වට බොරුන් තරම් වයින්නේ නැහැ. ටික වේලාවක් ඒ බාධාවත් එක්ක ඉනකොට මූල කර්මත්තාන්න ගියොත් අරසාව තියෙනවා. උගදෙනෙක් කරන්නේ මූල කර්මත්තාන්න පැත්තක තියදී අයි කහපාට වෙන්න මට. ඇයි මට සද්දයක් ඇහුනේ? ඇයි මගේ අත ගැස්සුනේ? ඇයි අතරින් මෙතනින් මට නලියනවා දැන්න කියලා අර එන හැම එකටම යුද ප්‍රකාශ කරනවා. ඒක ලියවල ඒවට හේතු ගන්න හදනවා කියන්නේ අනිවාර්ය මූල කර්මස්ථානේ කොම් කිරීම. ඒ කොම් කිරීම හරහා සතිය කඩලා යනවා, සමාධිය කඩලා යනවා. ඊට පස්සේ මායයට මාර දෙයියක් වඩපත් වෙනවා යෝගාවචරගේ චිත්තසංතාන. ඒ නිසා මායය එනවමයි ඒක ලෑස්තිලා යන්න යක්කුන්න බයනන් සෝණේ කියලා හදන්න එපා. ගෝණිකවල ඇද්දොත් යක්කු එනවාමයි. ආන්න එතකොට මේ තමන් අතේ තියාගෙන ඉන්න මේ ආරක්ෂක සුරේ යන්ත්‍රේ තමන්ගේ මූල කර්මස්ථානේ. ඉතින් එතෙන්ද යනකොට මේ යෝගාවචරය ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා ඒක නකින්න අනේ මේ කරදර කංකුසුළු චේති මට මූල කර්මස්ථානේ බලන්න බෑනේ කියලා. ඇත්ත. ඒකට අහන්න ඒව නැති වෙලා ඔබ බල්ලා තිබයි. දැනගෙන තිබුණා නැහැ. ඉතින් එන කොහොමද සූදානම්? ඒ නිසා අනිත් දවසත් වාඩි වෙලා ටික වේලාවකින් ඔය කක්ක බබලා එන බව දැනගනි. ඒක නිසා මූල කර්මත්තේ පේන වෙලාවේදී මේ ආස්වාසිය මෙහිමයි කියලා ආස්වාසිය වග විස්තර පොඩ්ඩක් දැනගෙන. ප්‍රස්වාසිය මෙහිමයි කියලා වග විස්තර දැනගෙන හිටියනම් එයාට ඒ දැනුම ඒ ඍජු අත්දැකීම නැත්නම් ඒ ඍජු ස්පර්ශය කරදරයක් තියෙනාට ලොකු ආරසාවක් ඒ නිසා මම දැකලා තියෙන අරුදු 20 භාවනා කරන අය 16 17 භාවනා කරන අය ඇහුවොත් මොකද්ද මූල කර්මස්ථානය කියලා ඒකවත් දන්නේ නැහැ. මුඛේද බලන්න නෑ නෑ මම මේ එනේ නේක බලනවා. මම මේ වේදනාව බලන එක කරන්නේ. ඉතින් මොකකින් පටන් ගන්න කොතනින් ඉවර කරනද කතාව. ඒකනේ සරුවචාන කිව්වේ උඹේ කය අත්පටිලාභයක්. ඔය පින් කරලා ගත් එකක්. ඔක ලැබිලා තියෙන්නේ ඕකෙන් පටන් ගන්න. ඕකෙන් පටන් ගන්න එන ඕනෙකම් බලතැගේ මේක දන්නවා. ඊට පස්සේ යෝගාවචරයෙන් ඇහුවොත් නෑ මම දන්නවා මම කරන්නේ ආනාපානේ කියලා. ප්‍රශ්න කීයක් අහන්න වේද බලන්න ආශ්වාස කරන මොනවද දැනුනේ කියලා. ඒක හරියට කේන්ති යන වැඩක් වෙනවා යාර. කැම්මැතිම නෑ. කවදාකවත් කතා කරන්න කරන්නේ නෑ. මට ඒක නෙවෙයි ඕන කරන්නේ. ටික වෙලාවකින් ආනාපාන නැතිව දැන් මොකද කරන්නේ කියන්නේ. එනේ නැති වෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද උනේ? එහෙම නැත්නම් බාධාවක් නැතිකොට ආනපනේ කොහොමද කියලා ඇහුවොත් ඒක ගැන ඇහිම පෞරුෂත්වයට ඇඟිලි ගැහිමක් පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහිමක් කියලා ඒ යෝගාවචරය නෙවෙයි ඇත්තට මේක අරස කරන්නේ මේක තමයි මාර බලවේගය කියන්නේ. මෙච්චර ඇසුරු කරලා තියෙන ආස්වාස් ප්‍රසවාසයේ එක වචනයක්වත් කියන්නේ පැයක් කතා කරා. ඉතින් ඒක නා මේ වතුරකට පාවෙන සල්වීනියා වගේ එන හුලගෙන අතර ඇදලා යනවා කිසිම දැනක හොල් බහලා නැහැ. මුල බැස්සොත් නම් හුලඟාවට හේතුවක් නැහැ. චලනික ගානෝ නිතරම බාල ගලානෝ, ඇටිකිචියානෝ නිතරම ජගජික ගානෝ. කෙටලපටානෝ නිතරම උඩ යට යානෝ මී අර කානෝ නිතරම ඔළුව වනානෝ කියලා අපේ පරණ කැපියා කියලා තියෙනවා. කැලණි ගඟ ගලනවා. හොඳ හයිය අත්තියට වතුර ලැග්ගෙන මී අරකා. ඇටපැස්සේ නෝරේ තර කොළු හෙල්ලුවාට ඌ කැලණි ගඟෙන් සීතල වෙලා ඉන්න ඌට බාධාවක් නැහැ. කෙටලපටල්ල ඉවුරේ තිබිලා ගඟට ගිහිල්ලා තිනවා කොටසක් ඒ ටික නිතරම උඩ යට යනවා ජග ජග ගානවා දාගන්න. වතුරේ ඉන්න ඇටිකිච්චා ගෙම්බා ඌට මොන විදියකින්වත් වතුර පේන්න බෑ වැඩිම දම්බි ගහනවා ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ජෙඟ ගන්න උදේදලා හැන්දෑවේ ඒ නිසා භාවනා ආරමුණේ පටල වෙච්ච නැති මනසගේ වැඩිම කන්දොස් කිරියා විතරයි පටල වෙච්ච මීයරක ශෝකේ රර ගන්න වතුරේ සීතල වෙලා ඇටමැස් වෙනකොට විතරක් පොළු ඕලන ඒ නිසා මේ මූල කර්මස්ථානයේ ආන ප්‍රකට වෙච්ච දේ යම් තාක් ඒ යෝගාවචරය ආරසාව සලකලා හෝ සති නිමිත්ත වශයෙන් හෝ භයං චම්බිතත්නම් වා ලෝමහංසවා වලට තියෙන උත්තරේ වශයෙන් සලකලා ඒ මූල කර්මත්තානත් එක්ක ඇසුර ඒකේ ස්වභාව ලක්ෂණ ගති භාව ස්වභාව දැනගන්න දැනගන්න මේ මිනිසයා හරියට රාහුල කුමාරයා බුදුහාමර ගෑගිල්ල ගලන කිව්වා මහාන ඔබේ හේවණෙල්ලත් මට හැපයි. ඊ අපේ ඉලේ නෑ කමන්නේ කතා කරන්නේ. සුළඟිල්ල අල්ලුවෙත් දැන් කිසි බයක් නැතුව බුදුහාමරෝ ගාවට ගිහිල්ලා. අප්පනේ අප්පගම. ඒකලි කිව්වා මහාන උඹේ හේවණල්ලත් මට සැපයි කියලා. ආන්නේ වගේ මේ මූල කර්මස්ථානයේ විස්තර ටික ලැබුණොත් රාහුල පුංචි කුමාරයෝ ගිහිල්ලා බුදුහාමරගේ අතින් ඉල්ලුවා අතින් ඇල්ලුවා වගේ අපිට මේ ශාසන සම්පූර්ණ අරසාව ලැබෙනවා. සම්පූර්ණ විශ්වාසය ඒක සීල අරසාව, ඒක සමාධි අරසාව. අන්නේ සමාධිය අරසව ආවට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන්න්නේ මේක හෙල්ලන්න කම්පන චංචල කරන තමයි මායя නානා රුදු වේසමවා මඟ අවරන්නේ. ඊ එකකටක බය වෙන දෙයක් නෑ. ඒව හරහ මූල කර්මත්තනේ අඳුර ඇහි මට්ටමේ, පේන මට්ටමේ තියෙනවා. දැනෙන මට්ටමේ තියෙනවා හීනෙන් බය වුණා. මූල කර්මත්තනේ ඉදිරියට. හීනෙන් බය වුණත් මූල කර්මත්තනේ ඉදිරියට. මේ හැබැයින්වත් මූල කර්මත්තනේ ධර්ම කියන ඇති මිනිස්සයාට හීනෙන් බය වෙච්චාම බඩය නූල් බඳින්න. මේ ගමනේ අනිවාර්යෙන්ම ආරයනවා. තුංග දෙනෙක් කියනවා මේ මේ දැන් නෑනේ අපි මාර්යා දැක්කම මයිල් කොච්චර දිගද කළු පාටද දත් නැමිලා දරීමේ කියලා. අපි වගේ කෙනෙක් ගාට මාර්යාගේ වොලන්ටියාමේකේ ඊයේ බැඳිච්ච සබලෙක් ආවොත් ඇති. මාර්යා එන්න ඕනේ නෑ පිස්සුද? එමෙ එන්නේ ඉස්සලම තොරණ ගහලා ඉවරනේ. මාරය එන්නේ බරපතල කට්ටියට. ඒ බුදුහාමුදුරන්ගේ වැඩ ටික කිරුවා පස්සේ මාරය මේ දවස්වල රිටයර්ඩ්. ඒ යා දාලා ඉන්නවා වොලන්ටියර් මේකේ කට්ටිය උන්න කිල පොඩ්ඩක් බලපන් මල්ලෙන් ගහනවා මේගොල්ලෝ වැටෙනවා බය වෙන්න දෙයක් නැහැ. නමුත් ලෑස්තිලා යනවනම් මාරය මොකාවත් අපිට ගත්ත මූල කර්මස්ථානේ. මූල කර්මස්ථානේ ස්වභාවික ලක්ෂණ ටික. මූල කර්මස්ථානේ දින ගති භාව ස්වභාව දන්නවනම් ඒ ගුරුරැත් හොඳයි, භාවනා මධ්‍යස්ථානෙත් හොඳයි, කර්මස්ථානෙත් හොඳයි. මොකාවත් ගහන්නේ ඉතින් මේක කරන්න බැරි යෝගාවචරය ඇත්තටම මේක නොදන්නකම හෝ යෝගාවචරය ප්‍රයත්න නොකරන එක නෙවෙයි මූල කර්මස්තන ඉන්දියන් දිගේ පාවෙන. ඉතින් සා ද්වේෂපතන මේක බැලුවොත් පිස්සු හැදෙනවා. මේක ඥානපතමෙන් බලන්න ඕනේ මේ එපා වෙනවා කියලා කියන තණ්හාවේ අනිප්පත්ත වේ කියන භාවනාව වැඩ කරනවා ඒ තියෙද්දි. ඒ පහකම තියෙද්දි, නීරසකම තියෙද්දි, කම්මැලිකම තියෙද්දි ගත්ත අරමුණේමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. එයින් පිට ගිය ගමන් මාරපාක්ෂික වෙනවා. ඒ නිසා මාර මාරයල කොච්චරද මේක අහලා හප්පනවා කමන්නේ. අපිට කරන්න පුළුවන් හැය කරම මම වෙන කොහේවක සරණ පිටව යන්නේ. අර Taman ඉස්රායිල් යගත්ත මූල කර්මස්ථාන. ඒ වෙනද මේ කායානුපස්සන කියන වචනේ මම මේ කියන්නේ. ආන්න ඒකට නැවත නැවතත් පිහිට සරණ හොයන ගතිය Taman ළඟ තියෙනවා නම් මාරයත් එක්ක ගනුදෙනු කරත් මේ සම්බන්ධය Tamanට ලොකු පෙකෙන වැලක්. ලොකු ශක්තියක් බාරපත් වෙනවා. එහෙම නැත්නම් තමන්න පුළුවන් කෙලින්ම මූල කර්මත්තානේ පමණක්ම ඉන්න මායත් එක්ක කතා කරලි පැත්තකද. ඒක ටිකක් සමත ටෙක්නික් එකක්. නමුත් ඒකේ ඉන්න ගමම මායත් එක්කත් ඕන නම් මේ වගේ ගණිතන කතා කරන්න පුළුවන්. ඒක විපස්සනා. ඒක හරිම විචිත්‍රයි. ඒ කෙනාට තමයි ඒ ඒ ඒ වගේ මූල කර්මත්තනත් ඉන්න ගමන් මේ මායя දෙන පණිවිඩය තේරුම් ගන්න කටයුතු කරන එක්කනට අනුන්ගේ හිතක් බලන්න පුළුවන් හැසිරෙන තාලෙන් මේ කේල් ගහ කන්නද යන්න එන්නේ පොල් ගහ කට දෙන්නේ කතා කරන තාලෙන් කියන්න පුළුවන් මෙයා මේ අල්ලලා තියෙන තණ්හාවෙන්ද මාන්නෙන්ද දික්තියෙන්ද කියලා. ඉතින් ඒ වගේ දේවල් එන්නේ මගේ හිත වැඩ කරන තාලෙටම අනිත් කෙනාගේ හිත වැඩ කරනවා. මොනම වෙනසක් නැහැ. එනිසා හැරෙනකොට මෙයා කාලා තියෙන්නේ මොකද්ද කියලා බලනවා බලන්න පුළුවන් වෙන්නේ මම ඒ කාලා තිබුණොත්. ඒක ඥානන්ද සාංශය සඳහන් කරලා තියෙනවා. මට දකින්න බෑ අනුන් තුල යම් වැරද්දක් මම නොකල විදියක. ඕන කෙනෙක්ගේ වැරද්දක් වැරද්දක් කරලා තියෙන මම ඒක වැරද්ද කරලා තියෙන නිසා. හැබැයි ඒකට මගේ වැරද්දට මම යුක්ති පසිඳන්නේ විරතාලයකට. අනුන්ගේ වැරද්දට මම කැත්ත ගන්නවා, උකොඩු ගන්නවා, ගහන්න බලින්න හදනවා. මේ විදිහට අපි මගේ වැරද්දට විශාල අනුකම්පාවකින් බලනවා. අනුන්ගේ වැරද්දට විශාල නඩුකාරයෙක් විතර හදුවට පස්සේ අසාධාරණ ක්‍රමයක් මේ ගෙවන්නේ. අනුන්ගේ වැරද්දයි මගේ වැරද්දයි එකමයි එදාට 100%ක් මෛත්‍රිය තියෙනවා. ඕන කෙනෙක් ඕනේ වැරද්ද කරන කවදාකවත් Taman ගැන අහිතක් කමනාපෙන් නෙවෙයි මේ මාය ආපුවම දෙන ලනුව වරදොලා ගත්තට පස්සේ මොන ආරක්ෂක යන්ත්‍රය දැම්මත් මනුස්සය ඉන්නේ මාරපාක්ෂික. ඉතින් ඒක නිසා මේ මාර්මස්සිනා හඳුනාගත්ත දවසේ නිවන් දකින්න කියන හරියම සරල වැඩක්. අපි දැනගන්න ඕනේ ඉස්සරහත් ඉන්නේ ඌ පස්සෙත් ඉන්නේ ඌ අහපමෙත් ඉන්නේ ඌ දකුණෙත් ඉන්නේ ඌ ඔය හැම පැත්තකින්ම කටයුතු කරන මේ මායයා මෙහෙම කිද මායයා නියෝජනය කරන කට්ටිය තමයි නෑදෑයෝ කියන්නේ. ඒ හරහා තමයි මිනිහා টොප් එකට වැඩේ කියන්නේ. ඒකයි බුදුහාම කියනවා නෑදෑයෙකුට අයින් නැහැ. ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. හිත ගෙදර ගිහලා ආයෙ නෑදෑය කිස් කරනකම් ඉතින් තිප්ප වැළඳ ගන්නකම් අමාරුනේ. මේ දවස් තුනේවත් අනේ ටෙලිෆෝන් කරලා හරි අහගන්න ඕනේ වෙච්ච දේ. භාවනාවට හොරෙන් ගිහලා හරි ගෙදර ඉල්ලීමක් එන්න ගන්න ඕනේ. SMS එකක් හරි ආවන්න ඕනේ. කවුද දන්නේ මේ ඇයෝ නෑදෑයෝ. ඔයගොල්ලත් එක්ක නම් මේ ගාන කොහොමඩක් අක්කරන්නේ. මොකද එතන තමයි මායя ලගින්න තැන. අනිත් එක තමයි උපයපු වස්තුව. ඒක නිසා දරුවචන්ද කියනවා කුඩා වූ ඒවා මහත් වූ ඒවා ඥාති පරිවට්ටය අතහැරපන්. කුඩා වූ ඒවා මහත් වූ ඒවා භෝග පරිවට්ටය අතහැරපන්. එතකොට මාරයට ප්ලග් වෙන්න තැනක් නැහැ. ඊට පස්සේ අපිට හම් වෙනවා අපේ ධර්ම ඥාති අනිත් ඔක්කොටම වැඩි ලේසි. ඒකට එන්නේ නැහැ මාරය අත දාන්න බුදුහාමගේ තුන උඹලා භාවනා කරන අතර අතර සමගිය තියාගනි. සමග්ගාණන් තපෝසුකෝ. ඒකට අරේ පොඩ්ඩක් ඈත් කරපන්. ඒකට මාරයට කෙලින්ම ඇතුළට එන්න බෑ. ඒකයි අර කලින් කියපු කාය ජීවිත අරසාව කාය ජීවිත අපේක්ෂාවයි දෙක මේ වගේ බොණදතන් මෙලෙක්තන් දැන් තියෙනවා නම් උච්චට භාවනා කරත් කන පිටින් කපුවා. ඒක ටික ටික ටික ටික ඔය එකම අයින් කරනවා. අයින් කරන්න පුළුවන්. ඉතින් මේ කට්ටියට බැන්න කාටවත් බෑ. අයින් කරනකොට තේරෙනවා අපි කාටවත් ණයෙන් පිළිවන් තරහක් වෛරයක් ඇත්තේ නෑ. අපි පිළිබඳ වස්තුරත් තරහක් වෛරයක් නෑ. ඒකට කරන්න තියෙන හොඳම උපස්ථානය තමයි ඔඩ අයින් කරන එක. මේ කයටයි ජීවිතයටත් එච්චරම තමයි. ඇලිගලි වාසිය කරත් නැතත් මේ කය දන්නව එයා පවත් කරන්න නැහැ. ජීවිතේ දන්නව නඩත්තු කරන්න නැහැ. තියෙනකම ඔබ රැකියා. මම පුළුවන් තරම් මම හොද කලාවේ. මට පුළුවන් තරම් මම මේක වෙන්න. මට පුළුවන් තරම් මම විස්රාම වෙනවා කියවම අන්තිමට ඔක්කොම Tamanට ආශිර්වාද වෙලා සුභාශිංසන වෙලා ඒ සියල්ලම වෙනස් ආකාරයකින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අන්නේ වෙනස ඇති වෙන්න ඒ අය තේරෙන්නේ නැහැ. නෑ දැන් කොහොමඩක්වත් තේරෙන්නේ අපි හැම කර වස්තුර කොහොමඩක්වත් තේරෙන්නේ අපි මේ ශරීර කරන ආධාවට කොහොමඩක්වත් ඒක තේරෙන්නේ ජීවිතේ තියෙන ආසාවට තේරෙන්නේ අපිට ඒක නැතිව ඉන්න පුළුවන් කියන එකට ගිය ගමන් යෙදිච්ච ගමන් උතුමාකාර ගෞරව සම්ප්‍රයුක්ත සම්බන්ධයක් ඇති වෙනවා ඒ නිසා එවැනි කටයුත්තකදී මේ සේලභික්ෂණිය වගේ ස්ථිතියක් ඉදිරියපත් වෙලා හරියටම ප්‍රශ්නේ අඳුරගන්න. මාරයට බය වෙලා දුවන්නෙත් නැහැ. උත්තර නොදීන්න යන්නෙත් නැහැ. හරියට ව්‍යාකරණවලට උත්තර දුන්නයි කියලා කියන්නේ මායයට සමාධිය කඩන්න බැරි වෙනවා. මායයට බය, චම්බිතත්තන්, ලෝමාංශං කියන විදිහට ලොමු දාගන්නේ බය කිලි මොනවාක්වත් කරගන්න බැරි වෙනවා. වටිනා සූත්‍රයක් සූත්‍ර පිටකට ඉතුරු වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ භාවනා කරන අයට තමයි මේ වීර වික්‍රමාන්විත ක්‍රියාව කරන්න පුළුවන් වෙන්නේ. ඔය භාවනාවේදී මතුවෙන හිතෙන දැනෙන දේවල් වලට උඩගෙඩි දෙන්න කියොත් ඒක දිගියේ කතන්දර ගොතන්න ගත්තොත් ඒකට හේතු කරනව දක්වනොත් හැම චිත්තක්ෂණයම මූල කර්මත්තන්ට අනදර වෙනවා. මම දැන් මෙතන කියන අනදර. ඒක අනදර වුණාට පස්සේ හොදලා ගන්න දෙයක් නැහැ. පුළුවන් තරම් ඉක්මන කරන් තියෙන ආයතේ මූල කර්මත්තන්ට හිත පිහිටවන්න. ආනාපානෙට හෝ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට හිත පිහිටවන්න. කම්මැලිකම දැනෙයි. හැබැයි ඒකාකාරී දියුණුවක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දැනට මේ ස්වභාවයෙන්ම කිසිම කෙනෙකුට අත්දැකීම් වලින් හෝ දැනුමින් හෝ සීලෙන් හෝ අඩුපාඩුවක් නිසා නෙවෙයි මේක. භාවනා යන්නේ නැත්තේ මිත්‍යා දෘෂ්ටි නිසා. අයෝනිසෝ මනසිකාරය නිසා ඒව හරියට යොදා ගන්න දන්නේ නැති නිසා කවදා හෝ ඒක පෙළ ගැහිච්ච දවසේ ඒවා ගොනු වෙච්ච දවසේ තේ දේවි අපි නැතිකම නිසා නෙවෙයි මේ දුක් විඳලා තියෙන පදම නැතිකම නිසා දේවල් නැතිකම නිසා නෙමෙයි පදම නැතිකම නිසා ඒ නිසා අපි හැම පැත්තෙම මේක විවිධ මිශ්‍රණ වලට එන්න දෙන්න. විවිධ සංකලන වලට එන්න දෙන්න. විවිධ විචිත්‍රතාවට එන්න දෙන්න. ඒකට අතරතුර වෙලාවක එන්නේ ඉඳ තියෙනවා හරියට ඕන කරන දේ. ඒ නිසා එක්කෙනෙක් කියනවා රිලවුන්ට රිලව රිලව ගොඩක් කරන කම්පියුටර් ඕන් කරලා කීබෝඩ් එකට නටන්න දුන්නොත් ලක්ෂයකට වතාවක් විතර E mc2 කියලා වදින්න ඉඩ තියෙනවා. <laughs> ඉතින් ඒකට අයින්ස්ටයින් වේ ඉරිලව එකයි. අපි මේ අයින්ස්ටයින් ලොක් කරලා දඟලා දෙන ඌට අර පොට්ටේට වැදිච්ච එක ඌ ලොක් කරලා පෙන්නනවා. කීවර්ඩ් එකට රටන. නාරොට එක එක පොත්තන් තද වෙනකොට ඔය අවශ්‍ය උත්තරය එනවා. ඒකින් එහා ක්‍රමයකට බුදුහාමර ගොඩයිවිලක් නැහැ. බුදුහාමර අපිට දීලා තියෙනවා සීලක පීඨපා සද්ධාවක හිටපන් ඊට මේකේ සමාධියක් ඇති කරන එන්න දීපන් ඔය එන දේවල් තෝරණ්ඩයි අර කොන්ද නැහැ මේ කොන්ද නැහැ කියන ගත්තොත් ඒ ඔක්කොගෙම කියන්නේ මූල කර්මස්ථානෙ පිටපයින් එක සමාධිය ගන්න එක වර්තමානෙන් යන්නේ උඹට තියෙන එකම සරණ තමයි මේ කැඩෙන එක හරි නැවසරක ආයෙත් පුළුවන් ඉක්මනට මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් මම දැන් මෙතෙන් යන්න පුළුවන් නම් ඉතින් ආයෙත් තමන තියෙන කාට මොන තාලෙ කඩන්න පුළුවන් වුණත් නැවත මෙතෙන්ද ගන්න පුළුවන් ශක්තිය මගෙන් නැති කරන්න කාටවත් බෑ. ආන්න විශ්වාසය ආපු දවසට යෝගාවචරයට අන්දවණයට ගිහිල්ලා තනියම කැලේ භාවනා කරන්න පුළුවන්. කිසි කෙනෙක්ගෙන් ගමනාසුද්ධ කරගන්න නැතුව ඉන්නනම් හොඳයි කරගෙන යන්න පුළුවන්. මේ අතරපැත එන හැම උත්තරට ප්‍රශ්නකට උත්තර හොයා යන්න ගත්තොත් මතක තියාගන්න දිගටම මාරත් එක්ක නිදා ගන්නවා. ඒ නිසා ධෛර්යයක් ඇති කරගන්න අපිට මේ තියෙන දැනුමේ කිසිම අඩුපාඩුවක් නැහැ අවශ්‍යලා තියෙන එකේ පදම ගන්න. ඒකේ නියම මිශ්‍රණය එන්නාර ඉන්ඩෝනෙසියාවේ මිශ්‍රණය හැදි හැදි එනකොට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් එපා කිසිම දෙයක් මහලුකුට සලකන්නත් එපා. අපි හිතලා ගන්න හැම දෙයකම ෂටගති මායාවේ ගති තියෙන්න පුළුවන්. නිසා මේ මිශ්‍රණය හරහා එන දේ හැදිලා එන එකනේ. ඒක නිවැරදි වෙන්න තියෙන ඉඩ වැඩි. අන්නේ වෙන දෙයකට සෙල්ලක්කාර ගතියක්, වෙන දෙයකට විවෘත ගතියක් ඇතිවීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාට සරසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා